සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැමදෙනාම අද දවසේද ඒ ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ සේනාසනයට පැමුණුනේ ඒ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ ශ්‍රවණය කළ ප්‍රතිධර්මයේ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරීලා ඒ සසරගත දුක්ඛාගත ජීවිතය අවසන් කරගන්න. ඒ වගේම අතිශය වටිනා වැදගත් දහම් කරුණු ටිකක් මතක් කරන්ට මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ලෝකවාසී බෞද්ධවාසී හැම දිනාටම මෙබඳු වටිනා දිනයක වටිනා අදහසක් ලෝකයට ඉදිරිපත් කරන්නට මම අදහස් කරනවා ඒ තුල නුවණින් අපි කාටත් සම්මර්ෂණය කළොත් ඒක තේරුම් ගන්නට පුළුවන් ඒක ඒ විදිහට වුණ ධර්මයක් කියලා පිටින් මුලින්ම මතක් කරනවා හැම දිනාටම මේ දෙන්නල දෙන කරුණ ටික ඊ타මත්ම හොඳට ඉතාමත්ම වොමනාවෙන් ශ්‍රවණය කරන්නට ශ්‍රවණය කළා මේ පෙන්නන දහම් කරුණ වලට අනුව ජීවිතයේ හැඩගස ගන්න උත්සාහවත් වෙන්න එහෙම උත්සාහවත් වෙන වීර්යවන්ත වෙන කෙනාට නොබෝ දිනකින් ජීවිතේ ජය ගන්න පුළුවන් මේ සසර දුක නිවා කරන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා මතක් කළා මම මෙන්න මේ විස්තරය විශේෂයෙන් මේ පින්වතුන්ට මතක් කරන්නේ අපි හැම කෙනෙක්ම ගොඩාක් කල් බණ අහලා තියෙනවා ධර්මය හැම කෙනෙක්ම යම් යම් මට්ටම් වලට දන්නවා බොහෝ කාලයක් නුවණින් අපි ධර්මයේ සම්මර්ෂණය කළා තියෙනවා ධර්මයේ ඉගෙනගෙන තියෙනවා විවිධ පරයයන්ගෙන් නොඑක ආකාරයේ ක්‍රමවලට අපි ඥාන දර්ශනය ගැන සම්මාදිට්ඨිය ගැන කතා කරලා තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ ධර්මයන්ගේ ශුන්්‍යතාවය අපි බොහෝ සෙයින් අහලා තියෙනවා. එබඳු ධර්මයන් කෙරෙහි තමා තුළ උපදින රාගාදී කෙලෙස් ටිකක් තියෙන කියන එකත් අපි කතා කරලා තියෙනවා. ඒ ආශ්‍රව ධර්මයන් කෙලෙස් ධර්මයන් දුරු කරලා මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි කියලා අහලා තියෙනවා. අපි ගොඩාක් කල් ඉඳන් මේ නොයේ ක්‍රම වලට මේ සම්මා දිට්ඨිය අහගත්තත් අහගත් ධර්මයේ අපි නුවණින් මෙනෙහි කරනකොට යම් යම් අවස්ථාවල අපිට ඇත්තයි කියලා පෙනුණා. තාමත් මේ ධර්මයට අපිට ලං වෙන්න පුළුවන් කමක් ලැබුණා. ඒ කියන්නේ ධර්මය අපේ ජීවිතය කරගන්න ලැබිලා නැහැ. තව පැත්තකින් ගත්තාම ඒ කතා කරන ධර්මයේ තාම අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අපි ටිකක් බැලුවොත් අපිට තේරෙනවා මේකට හේතුව අපි ගාව තියෙන චිත්ත සමාධි අඩුකම. චිත්ත ඒකග්ගතාවේ අඩුයි. හිතේ විසිරුණුකම අඩු වෙලා නැහැ. අපි බොහෝ දුරට චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා අද දවසේදී කරන්නේ අපි අර අහලා දැනගත්ත ධර්මයක් තියෙනවා නම් දර්ශනයක් තියෙනවා නම් සහයෙන් ඒක නැවත නැවත හිතනවා. ඒක නැවත නැවත හිතලා ධර්මයේ දකින්නත් හිත සමාධි කරගන්නත් අපි උත්සාහවත් වෙනවා. නමුත් ඒකේ එහෙම අපි උත්සාහවත් වුණාට දැකපු අහගත්තු ධර්මයේ නුවණ මෙනෙහි කරනකොට ඒ වෙලාවට ඒ වෙලාවට මේක ඇත්තයි නේද කියලා විතර්කගත ඥානයක් පහළ වෙනවා. නමුත් හිත සමාධි වෙන්නේ නැහැ. ඒ ධර්මතාවය එළඹ සිටින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයටම අපි පොඩ්ඩක් නුවණින් හිත තබුවෝ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දුක් නැති කිරීමේ ක්‍රමය නැත්තම් ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ අය මේ වරි වට්ටංගික මග්ගෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අංග 8කින් යුත් මාර්ගයක්. ඒ අංග 8කින් යුක්ත මාර්ගය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා. මේ ධර්මතා තුනට මේ ත්‍රිශික්ෂාවට කොටස් කළාම මේ අංගාට බෙදිලා යනවා. එතනදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග තුන තියෙන්නේ අයිති ප්‍රඥා ස්කන්ධයට. වාචා කම්මන්ත ආජීව කියන අංග තුන අයිති සීලයට. වායාම සති සමාධි කියන අංග තුන අයිති සමාධියට. එතකොට මෙතන තියෙනවා වාචා කම්මන්ත ආජීව කියන ටික පිහිටා හිටින තැන සීලය. වාචා කම්මන්ත ආජීව කියන ටික කෙනෙකුගේ ජීවිතයේ එතන තමයි පිහිට සිටින්න ඕනේ සීලය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙකෙන් ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනාව සිදු වෙනවා. වාචා කම්මන්ත වායාම සති සමාධි කියන ටික සමාධිය නැත්තම් සමතය ඇසුරු වෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්ද නොනැති පුරුෂයෙක් සීලයක පිළිපදලා සමත විදර්ශනා වඩයි නම් කියන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සමත විදර්ශනා ධර්මයක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥාව නැත්නම් විදර්ශනාව වචනය කරනවා වායාම සති සමාධි කියන අංග තුන සමාධිය නැත්නම් චිත්ත භාවනාව අසුරු කරනවා එතකොට මෙතනදී නමුත් හොඳට බලන්න අපි දිහා. අපි වායාම සති සමාධි කියන අංග තුනේ කෘත්‍යයක් දන්නේ නැහැ. එහෙම ටිකක් අපේ ජීවිතේ හම්බෙලා නැහැ. අපි යම් වායාම සති කියලා උත්සාහය සිහියක් තියෙනවා නම් ඒ ටික හැම වෙලාවෙම යොදාගෙන තිබුණේ මොකේදද? අර අසා දැනගත්ත දර්ශනය නැවත නැවත මෙනෙහි කරන්න. සම්මා දිට්ඨිය නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට සම්මා දිට්ඨිය අනුව නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා සම්මා සංකප්පය කියලා. එතකොට සම්මා දිට්ඨියට අනුව නැවත නැවත මෙනෙහි කරනකොට සම්මා සංකප්පය පවත්නකොට සම්මා සංකප්පය නිසා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය. ඒ කියන්නේ නිවැරදි දැකීම නිසා නිවැරදිව හිතනවා, නිවැරදිව හිතන නිසා නිවැරදිව දකිනවා. ඒ තුලින් නුවණ ඇති වෙනවා මිසක කොතනකවත් පෙන්නලා නැහැ. සමාධිය පිණිසත් ওই ටිකමයි කටයුත්තේ කියලා හොවත් පෙන්නලා නැහැ. ඔය ධර්මතාව දෙක පෙන්වලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥාව වර්ධනය වෙන්නට නුවණ වර්ධනය වෙන්නට ඒකයි ওই ධර්මතා දෙක හැනෙව්වේ ප්‍රඥාව සඳහා ප්‍රඥා ස්කන්ධය. ඔය ධර්මතා දෙක නුවණින් මෙනෙහි කර කර ඉන්නකොට නුවණින් බලනකොට නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙනවා කියලා ඕවා පෙන්වලා නැහැ. ඔය ටික පෙන්වලා තියෙන නුවණට විතරයි. එතකොට සමාධිය පිණිස පවතින ධර්මතාවය මොකද්ද? වායාම සති සමාධි කියන ටික. මෙන්න මේ ටිකේ අඩුව නිසයි පින්වතුනි අපි අහගත්ත ධර්මයේ අපිට පේන්නේ නැත්තේ. අපිට තේරෙන්නේ නැත්තේ. ඒ හින්දා අපි ආර්ය ශ්‍රාංග මාර්ගයේ හරියට සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ වායාම සති සමාධි කියන අංග තුනක් පිරුණොත් ඒ නිසා ඒ ටික ගැන අවධානයක් යොමු කරන්නට ඕනේ. එතනදී වායාම කියලා කියන්නේ උත්සාහය සති කියන්නේ සිහිය. එතකොට සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවීම. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දැනෙවුවා ඒකායන වයම් වික්කවේ මග්ගෝ කියලා මහණෙනි මේ එකම මගයි කියලා සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්න ඒ වගේම දුක් දුම්නස් ඉක්මවන්නට ශෝක පරිදේව දුක් දුම්නස් උපාය සත්තාන විසුද්ධ ශෝක පරිදේවන සම්තික්කමාය හැඳින් වැළපීම් ඉක්මවන්නට දුක් දුම්නස්සාන අත්ංගමයි දුක් දුම්නස් නැති කරන්නට ඥායස්ස අධිගමය මාර්ගඵල ලබන්නට නිබ්බානස්ස සත්‍යිකය නිවන් සාත් කරන්න සාක්ෂාත් කරගන්න. මොකද්ද ඔය ඔක්කොම ටික කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ මොකෙන්ද? වෙන්නේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි කියලා. හොඳට බලන්න මේ මොනතරම් දර්ශනයක් ගැන තථාගතයන් වහන්සේ පෙන්වුවත් කතා කළත් සම්මාදිට්ඨිය පෙන්නලා ඔය සම්මාදිට්ඨිය නැත්තම් මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරගන්න එතකොට යම් දුකක් දුම්නසක් තියෙනවා නම් ඒවා ඉක්මවා ගන්නට නැති නැති කරන්නට ඔක්කොටම තියෙන එකම මඟ මොකද්ද? මේ සතර සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. එතකොට අපි මෙතනදී මේ සතර සතිපට්ඨානය වඩන ආකාරය ගැන මේට වඩා නුවණින් බැලිය යුතුයි දැක්ක යුතුයි කියන එකයි මගේ අදහස. මොකද සමාධියට සමාධිය පිණිස තියෙන ධර්මතා අතර පෙන්නේ වායාම සති සමාධිය. උත්සාහයෙන් සීය පිහිටුව ගැනීම තුළ සිත සමාධි වෙන්නේ. කියන්නේ සමාධියට පරිවාර ධර්ම හැටියට පෙන්වලා තියෙන්නේ වායාම සති කියන ධර්මතා දෙක. වායාම සති කියන ධර්මතා දෙක තුල කටයුතු කරන්ඩ කරන්ඩ හිත සමාධි වෙන බව. සම්මා දිට්ඨියට අනුව හිතන්ද හිතන්ද නුවණ වර්ධනය වෙන බව. කිසිම වෙලාවක සම්මා දිට්ඨියට අනුව නැවත නැවත හිතලා හිත සමාධි කරන්න කියලා පෙන්නලා නැහැ. ඕකෙදී හොඳ කාරණාවක් බොජ්ජංග ධර්මවල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බොජ්ජංග ධර්ම වඩන ආකාරය එතෙන්දී සති සම්බොජ්ජංගය කියන ධර්මතාවය චිත්ත භාවනාවක් කරන්නත් පඤ්ඤා භාවනාවක් කරන්නත් නැත්තම් සමතයටත් විදර්ශනාවත් දෙකටම උපකාර වන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුගේ හිත හොඳටම විසිරීලා නම් තියෙන්නේ හිත විසිරුණු කාලෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත හොඳටම විසිරලා නම් තියෙන්නේ හිත දුවනවා නම් හිත විසිරුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ කියන බොජ්ජංග තුන වඩන්ට සුදුසු නෑ. ගින්නක් හොඳටම ඇවිලලා තියෙනවා නම් ඒ ගින්න නිවා ගන්න ඕන වෙන වෙලාවට වියලිතර වියලි ගොම වියලි තන වියලි වාතය දෙන්න හොඳ නෑ. දෙන්න ඕනේ මොකද්ද? අමුතන, අමුදර, අමුගොම චේත සහිත දිය තමයි දෙන්න ඕනේ. ඒ වගේදී හිත විසිරුණු වෙලාවට වඩන්න ඕනේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛ සම්බොජ්ජංගේ කියන ධර්මතා තුන වඩන්ට සුදුසුයි කියලා මතක් කළා. ඊට පස්සේ ජින්නක් අවුලන අවුලව ගන්න ඕන වෙලාවට ගින්නක් නිවිලා තියෙන එක පත්තු කරගන්න ඕන වෙලාවට අමුදර අමුතන අමුගුණ දිය සහිත වාතය දෙන්න හොඳ නැහැ. එතකොට දෙන්න ඕනේ වියලි දාන්න ඕනේ වියලි තන වියලිදර වියලිගොම චිත රහිත වාතය. ඒ වගේ කෙනෙකුගේ හිත හැඟවිලා නම් හිත ප්‍රකට වෙන්නේ නැත්තම් හිත අප්‍රකට නම් හිත හැඟවිලා නම් තීන මිද්දේට බර වෙලා නම් මේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. දැන් හොඳට බලන්න අපේ හිත දෙහිවින්ම විසිරිච්ච මනසක් අපිට තියෙනවා. නොයෙක් විදිහට විසිරීලා තියෙන මනසට ඒ කියන්නේ හොඳටම ඇවිලෙන ගින්න නිවන් ඕනේ කියලා ගියලි තන ගියලි දර ගියලි ගොම දානවා නම් නිවන් ඕනේ කියන අදහස තිබ්බත් නිවෙන්නේ නැහැ ඇවිලෙනව නේද? ඒ වගේ නොයෙක් අරමුණු වල විසිරුණු නොයෙක් අරමුණු වල පැතිරුණු නොයෙක් විතරකයන් අනුව දුවන අපේ මනස නවත්තන්න කියලා සමාධි කරන්න කියලා අපි ගන්නෙ මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ධර්මයෝම හිතනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන විසිරු මනසක් තියෙන කාලෙක ධම්මවිචේ සම්බොජ්ජංගේ දහම් කරුණු මෙනෙහි කරන එක, වීරියට හිතන එක, ප්‍රීති සහගත විදිහට හිතන එක කරන්න එපා. කරන්ද කරන්ද හිත විසිරෙනවා මිසක හිත සංසිඳෙන්නේ නැහැ. නමුත් අපි හිත සමාධි කරන්න කියලා නිතරම ධර්මය මෙනෙහි කරන එක ධර්මය බලන එක නේද අපි කරන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි තව තවත් මර දින්න ඇවිලෙනවා වගේ විසිරුණු සිතුවිලි තවත් විසිරීමටපත් වෙනවා මිසක ඒකෙන් සංසිඳෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ඒ බොජ්ජංග ධර්මයන් වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නවා. හිත විසිරෙන කාලෙට කරන්ට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජං. ඒ කියන්නේ වහායාම සති සමාධි කියන අංග තුනේ ඒ කාලෙදි කටයුතු කරන්න ඕනේ. හිත හොඳට විසිරලා තියෙන කාලෙදී සමාධිය ඇති වෙන පැත්තට තියෙන අංග ටිකයි කටයුතු කරන්න ඕනේ. ඔය බොජ්ජංග ධර්ම ටික ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ අංග ටිකට අපි බෙදුවොත් යම් ධම්මවිචේ සම්බොජ්ජංගයක්, විරිය සම්බොජ්ජංගයක්, ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙන අන්න ඒ ටික වැටෙනවා අර ගින්නක් අහුලවා ගන්න ඕන වෙලාවට තියෙන කාරණාව වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අනුව. ගින්නක් නිවා ගන්න ඕනේ වෙලාවට තියෙන කාරණා ටික වගේ විසිරුණු දෙයක් සංසිඳවා ගන්න ඕන වෙලාවට තියෙන කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස්සද්ධි සම්බුද්ධංගයේ සමාධි සම්බුද්ධංගයේ උපේක්ඛ සම්බුද්ධංගයේ කියන කාරණා ටික වැටෙනවා සමතේ පැත්තට නැත්තම් වායාම සති සමාධි කියලා. එතකොට හිත විසිරලා තියෙන අපි මේ ඒ විසිරුණු මනස සංසිඳවලා අහගත ධර්මයේ දැකීමට නම් තවත් අහගත දර්ශනය මෙනෙහි කිරීම නෙමෙයි කරන්න ඕනේ අහගත ධර්මය දකින තැනට එන්න වායාම සති සමාධි කියන මෙන්න මේ ධර්මතා තුන බොහෝ සෙයින් බහුල වශයෙන් කරන්නට ඕනේ. ඉතින් මේ අපි කොච්චරවත් බොහෝසෙන් ඉතා තීව්‍ර විදියට තියුණු විදියට මේ දර්ශනය ගැන හිතනවා කතා කරනවා. නමුත් ඒක අපිට පේන්නේ ඒ දර්ශනයට ලං වෙන්න අපිට පුළුවන් කමක් නැහැ මේ පුද්ගල භාවයේ මැකෙන්නේ අපේ. කොච්චර ධර්ම ඉගෙන ගත්තත් Taman කියන හැඟීමත් එක්ක තියෙන සිතුවිලි සමුදාවේ හැඟීම් ටික මැකෙන්නේ. ඒ ටික ගෙවලා මේ පෙන්නන ධර්මයට දර්ශනයට Tamanට ලං වෙන්න ඉඩ හදලා නැහැ. ඒ නිසා අපි දැන් සුදුසු කාලේ ඇවිල්ලා අහගත්ත මෙච්චර කාලයක් අපි දර්ශනය අහගත්ත ධර්මය අහගත්ත ඒ අහගත්ත ධර්මයට අහගත්ත දර්ශනයට ලං වෙන්න තියෙන ක්‍රමය මොකද්ද කියන තැන හොයලා ඒ පැත්තෙන් කටයුතු කිරීම. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී මම මතක් කරන්න හදන්නේ අපි මෙච්චර කාලයක් ඉගෙනගත් අහගත් ධර්මයේ දකින්න අපි දැනට තියෙන ලොකුම අඩුව ලොකුම බාධාව චිත්ත ඒකග්‍රතාවයක් නැති එක. චේතෝ සමාධියක් නැති එක. අන්නේ චිත්ත ඒකග්‍රතාවය නැත්තේ ඇයි? ඒ චිත්ත ඒකග්‍රතාවය ඇති කර ගැනීම සඳහා ඍජුවම බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන ක්‍රමය මොකක්ද කියලා බලලා ඒ ටික කතා කරන්න. එතකොට ඒ චිත්ත ඒකග්ගතාවය නැත්තේ හිත එකඟ විදිහේ එකඟ වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි ගාව නැති නිසා. එකඟ වෙනවා කියලා කියන්නේ සමාධි වෙනවා කියලා කියන්නේ එකඟයි කියන එක. එකඟයි කියන්නේ නානත්වයක් නැහැ. නොඑක් බවක් නැහැ. එතකොට මේ සිතේ එකඟ බව ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි ගව තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියලුම අර්ථය අපිට සිද්ධ කරලා දෙන්නේ සිහිය තුලින් කියලා. සතිපට්ඨානයේ නිවනට එකම මගයි කියලා. සිහිය පිහිටීම තමයි අපිට නිවනට තියෙන එකම මග. මෙන්න මේ ටික අපි පොඩ්ඩක් අද දවසේදී කතා කරමු. වායාම සති සමාධි. මෙතනදී සතිපට්ඨානය ගැන අපි අහගත්තාම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ අර්ථය මේ චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය කියලා කිව්වහම අපි හිතාගෙන ඉන්නේ කාය වේදනා චිත්ත ධම්ම කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ ධර්මතා හතර තියෙන්නේ අපිට සිහිය පිටවන්න කියලා. ඒ කියන්නේ ওই ධර්මතා හතරට සිහියෙන් ඉඳයි අපිට තියෙන්නේ කියලයි අපි හිතාගෙන ඉන්නේ. එතකොට අපි යම් වෙලාවක කය කෙරෙහි හොඳට සිහිය තබාගෙන කය ගැන බලනවා නුවණින් ආපහු කය කෙරෙහි නුවණින් බලනකම අතහැරුවාම සිහියට නවතනක් නැහැ. පිටලා ඉන්න තැනක් නැහැ. මෙනෙහි කරපු එක ඉවරයි. වේදනාව ගැන හෝ සිතුවිලි සිත හෝ සිතුවිලි ගැන අපි නුවණින් බලනවා, සිහිය පිහිටවනවා. නමුත් ඒ අවස්ථාව අතහැරුණාම අපේ සිහියට පිහිට පිළිසරණක් නැහැ. එතකොට ප්‍රශ්නයක් වෙනවා චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන ධර්මිය හතර දෙනෙක් තියෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒ කියන්නේ සිහිය පිහිටවන්න තැන් හතරක්ද එතකොට අපිට. ඒ කියන්නේ සතිපට්ඨාන හතරක්ද? එහෙනම් සතිපට්ඨාන දැන් හතරක් වෙනවනේ. කය කෙරෙහි සිහිය පිහිටවනවා. ඔන්න සිහිය පිහිටවන්න එක තැන. වේදනාව කෙරෙහි සිහිය පිහිටවනවා. දෙක. සිත කෙරෙහි සිහිය පිහිටවනවා. ධර්මයේ කෙරෙහි සිහිය පිහිටවනවා. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතරට අපි සිහිය පිහිටුවාම සිහියට දැන් හතරක් අහුවෙලා නැද්ද? දැන් හතරක සිහිය පිහිටලා නැද්ද? එතකොට සතිපට්ඨාන හතරක්. සතිපට්ඨාන හතරක් නෙමෙයිද? එහෙනම් කොහොමද හතරක් නෙමෙයි වෙන්නේ? නමුත් එතන අපි අර්ථය තේරුම් අරගෙන තියෙන ක්‍රමේ වැරදිලා තියෙන පොඩ්ඩක්. ඒ නිසයි අපි කතා කරන ධර්මයේ දකින මට්ටමට අපේ චිත්ත සමාධිය නැත්තේ. ඔකෙදී මම මේ පින්වතුන්ට හොඳ කරුණු ටිකක් මතක් කරන්නම් මේක Tamanටම ගිහිල්ලා වුණා බලන්න පුළුවන් අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේදී යම්කිසි කෙනෙක් ධ්‍යාන දක්වා හිත සමාධි කරගන්නවා නම් හිතට ඒ සමාධිය ඇති කරගන්න ආකාරය ගැන හොඳට පැහැදිලි කරනවා. පැහැදිලි කරන තැනදී මම ගොඩක් විස්තර අතහැරලා මේ සතිපට්ඨානයට අදාළ කොටස් ටික විතරක් පැහැදිලි කරන්නම්. එතනදී පෙන්නනවා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව නිසීදති පල්ලංකං ආභුචිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා හොඳට පෙන්නනවා. දැන් මේ අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න ওই ටික කියන්නේ ආනාපාන සතියට කියලා. නමුත් ආනාපාන සතිය ගැන නෙමෙයි මේ පෙන්වන්නේ. ආනාපාන සති භාවනාවක් සඳහන් කරන්නේවත් නැහැ. ඕනම කෙනෙක් චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා ධ්‍යාන වැඩිම සඳහා යන ගමම්මගයි යන ක්‍රමයයි ඒ කොටසෙත් පෙන්වන්නේ. හොඳට පැහැදිලි කරලා තියෙනවා මුල ඉඳලම ධ්‍යාන දක්වාම තමන් අනුක්‍රමයෙන් පැමිණෙන ආකාරය. ඕන කෙනෙකුට ඒක බලා ගන්න පුළුවන්. ඒකට උපකාරක ධර්මත් තමන්ගේ හැසිරීමත් මොන ආකාරයෙන් දිය යුතුද කියන එක සරලව හොඳට අටුවාවකින් විග්‍රහ කරලා පෙන්වනවා වගේ වචනෙන් වචනේ අරගෙන ලෙහෙලා පෙන්වනවා ඕනම කෙනෙකුට ඒ ටික බලා ගන්න පුළුවන්. ඒකෙ පෙන්නනවා උජුං කායං පනිදාය කියන්නේ කය ඍජුව පිහිටුව ගන්නවා. ඊට පස්සේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා. පරිමුඛං කියන්නේ මුඛයට ඉදිරිපසෙන්. නැත්තම් නාසිකක් ගේවා මුඛ නෙමෙත්තේ. එතකොට සති කියලා කියන්නේ මොකද්ද? හොඳට බලන්න පෙන්නවා බුදුරජාණන් වහන්සේ එතෙන්දී සති කියලා කියන්නේ මොකක්ද? යා සති අනුසති පටිසති සති සරණ සති ධර සති සරණ දරණතා අපිලාපනතා අසම්මෝසනතා සති ඉන්ද්‍රියං සති බලං සම්මා සති ඔන්න ඕකට කිව්ව සිහිය කියලා අයං සති ඔය සිහිය ගැන විස්තර කළා කළා කළා කළා එහෙමම ඒ ටික ඔක්කොම ඔසවලා අරගෙන අයං සති මේ සිහිය උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමෙත්ති මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි නාසිකග්ගේවා මුඛ නිමෙත්ති ඔන්න හොඳට බලන්න මේ සිහිය නාසය අග හෝ තොල් දෙක ළඟ පිහිටනෝ මනාව පිහිටුවා ගන්නවා ඔන්න ඕකට කිව්වා මොකද්ද සතින් උපට්ඨ පෙත්ත හොඳට බලන්න දැන් සිහිය පිහිටවන්න කිව්වේ කොතෙන්ටද නාසිකක් ගේවා මොක නෙමෙත්තේ. දැන් ඔන්න ඔහොම සිහිය පිහිටුවාගත්ත යෝගාවචරයට මේ සිහිය Taman තුල පිහිටා හිටිනවද? නෑ. මොකද කෙලෙස් වැඩි, ආශ්‍රව ධර්ම වැඩි හැම වෙලාවෙම මේ සත්‍ය නිමිත්තේ හිත පිහිටුවාගෙන ඉන්න බෑ. හිත පිහිටුවල තියන්න ක්‍රමයක් නෑ. හිත බාහිරයටම දුවනවා. ඊට පස්සේ මේ සිහිය පිහිටුවා ගන්න ඉන්න මේ සිහිය පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේ උපකාරක ධර්මතා හතරක් දෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා කියන්නේ මේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. වර කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතරට සිහිය පිහිටවන්න කියන එක නෙමෙයි. දැන් සිහිය පිහිටුවා ගත්ත නාසිකග්ගේවා මුඛ නිමිති සිහිය පිහිටුවා ගත්තට සිහිය පිහිටුවාගෙන ඉන්න බෑ. ඒ හින්දා ඔය සිහිය පිහිටුවන එක වඩන්න ඔය සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මයක් කායानुපසන වේදනානුපසන චිත්තානුපසන ධම්මානුපසන යම් කිසි කෙනෙක් සත්‍ය නිමිත්ත හිත තබාගෙන කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මයන් අනුව නුවණින් බලයින එතකොට මේ සති නිමිත්ත අතහැරවලා තමන්ව නීවරණ ධර්මවලට ආශ්‍රවවලට අරගෙන යන්න ඉඩක් නැහැ. එතකොට සති නිමිත්තේ ඉඳගෙන ওই ධර්මතා හතර හිතන්න හිතන්න සති නිමිත්තෙන් දෙන්න දෙන්න වැඩෙනවා. එතකොට සති නිමිත්ත තුල සිහිය හොඳට නිමිත්ත තුල පිහිටනවා. සිහිය මේ නාසිකග්ගේ හෝ මොක නිමිත්ත තුල මේ නිමිත්ත තුල හොඳට පිහිටනකොට පිහිටනකොට සිහිය පිහිටන දවසක් එනවා. ඔය සති නිමිත්ත තුල සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන කාලෙට කියනවා සතිපට්ඨානය වඩන කාලය කියලා. එකම සිහිය පිහිටුවීම වඩා ගන්න තියෙන ධර්මතා හතරක් තමයි මේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවන පිහිටුවන්න ධර්මතා හතරක්. ඒකෙන් කිව්වේ ඒ ධර්මතා හතර සිහිය පිහිටවන්නේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. මේ ධර්මතා හතර උදව් කරගෙන යෝගලන්ට සිහිය පිහිටුවා ගන්න තියෙන අපි ඒක ප්‍රායෝගිකව සහිතකද නැද්ද කියලා කල්ලා බලමු. එතකොට මේ හොඳට පෙන්නවා මේ සිහිය පිහිටන්ට ඕනේ කොහෙද? නාසිකග්ගේව මුඛ නිමිත්තේ ඔන්න උතනයි සීගේ පිහිටවන්න ඕනේ. අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා නාසිකග්ගේව මුඛ නිමිත්තේ. මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි නාසයේ යක හෝ මුඛ නිමිත්ත තුල් දෙක ගාව. එහෙම තියාගෙන ඉන්නවා ඉන්නකොට ඉන්න බෑ. හිත අහකට යනවා. නොයේ තමන් කළ කී දේවල් සිහි වෙනවා. නොයෙක් ආශ්‍රව වලට හිත දුවනවා. ඒ විලාවේදී සති නිමිත්ත අතහැරලා කෙලෙස් වලට කෙලෙස් වලට හිත විසිරෙන එක නතරකරන්න අවශ්‍යයි අපිට තව උපකාරක ධර්මයක්. හරි. ඒකට තමයි සතර සතිපට්ඨානේ. ඕගොල්ලෝ සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරනවා. සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරනකොට සති නිමිත්ත අතහැරලා හිතට අහකට යන්න බෑ. අස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගත බවක ඉන්නකොට සති නිමිත්ත හිත තියනවා ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතයි. ආ සති නිමිත්ත ඉඳගෙන ආනාපාන සතිය වඩන්න වඩන්න සති නිමිත්ත තුල හිත බැඳී පවතින කාලය ටික ටික ටික ටික වැඩි වෙනවා. ඕගොල්ලෝ ආනාපාන සති භාවනාව කළා නැගිට්ටත් හිත මේ සති නිමිත්ත තුල තබාගත් හුරුව නැති වෙන්නේ ওই විදිහටම සති නිමිත්ත හිත තියාගෙන කයේ දුවත්ෙන් සාකාරය බලනවා. එතකොට වෙන්නේ සති නිමිත්ත අතහැරලා හිත අහකට යන්නේ නැහැ අහකට යන්න පිට නැහැ. සති නිමිත්ත හිත තියාගෙන වෙන උපකාරක ධර්මයක් නොගත්තොත් ඒ සති නිමිත්ත තුල හිත තියාගෙන සිහිය පිහිටුවා ගැනීම වඩනවා හුරු කරනවා කියන එක ඕගලන්ට බෑ. එතකොට මේ සිහිය පිහිටුවීම වඩන්න පුළුවන් අන්න අර කමටහන් උදව් කරගෙන සති නිමිත්ත හිත තියාගෙන දුවත්ින් සාකාරය වඩනවා. කුණප කොටස් මෙනෙහි කරනවා. එතකොට දැන් අපි හොඳට කාරණාවක් ගන්න මොකද්ද? ආනාපාන සතිය වේවා කුණුප කොටස් වශයෙන් වේවා ධාතු මනසිකාර්ය වේවා යම් ආකාරයකට මේ කායගත සතිය වඩන්නේ කායානුපස්සනාව වඩන්නේ මේ සිහිය පිහිටුවා ගන්න උපකාරයි කියලා දන්න හින්දා සති නිමිත්ත අතහැරලා මේ කමටහන් අපි මෙනෙහි කරන්න යන්නේ අපි ඉස්සර කළේ ආනාපාන සතිය හොඳට වඩා ගන්නයි සති නිමිත්ත හිත තියාගත්තා අපි හිතුවේ මේ ආනාපාන සතිය තමයි වඩා ගන්න තියෙන්නේ. නමුත් ඇත්තට මේක අනිත් පැත්ත සති නිමිති තුල හොඳට සිහිය පිහිට හිටීම හුරු කරන්නයි මේ ආනාපාන සතිය. සති නිමිත්ත තුල හිත හොඳට පිහිට හිටින්ඩයි මේ කායගත සතිය. කායනුව කායනුපස්සනාව වේදනුපස්සනාව. ඒ වගේම සති නිමිත්ත තුල හිත තබාගෙන වේදනාව අනුව බලනවා නම් සති නිමිත්ත අතහැරලා හිත අහකට යන්නේ සති නිමිත්ත තුල හිත තබාගෙන සිත අනුව බලනවා නම් සිතේ උපදින සිතුවිලි අනුව බලනවා නම් මේ ධර්මතා හතරෙන් කුමන හෝ ධර්මතාවයක ඔබ ඉන්නවනම් සති නිමිත්ත තුල හිත තබාගෙන සති නිමිත්ත අතහැරලා අහකට යන්න ඉඩ යම් වෙලාවකදී සති නිමිත්ත හිත තියාගෙන අපි සිහියෙන් ওই සතර කමඨානේ සතර සතිපට්ඨානේ එතන සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරෙන් එකක ඉන්නවා. අපි කියමු සති නිමිත්ත හිත තබාගෙන ආනාපාන සතිය වඩනවා. දැන් ආනාපාන සතිය උපකාරක ධර්මයක් සති නිමිත්ත අතහැරලා හිතට අහකට යන්න බැරි වෙන්න. එතකොට සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. කරනකොට ඒත් හුරු පුරුදු නිසා කොච්චර සියෙන් ඉඳ හැදුවත් හිත අහකට යනවා බාහිර දේවල් සිහි වෙනවා. එතකොට ඕගලන්ට තියෙන ආපහු උත්සාහය නෑ හිත කොහාටවත් යන්න දෙන්නේ නෑ කියලා ආපහු උත්සාහයෙන් සති නිමිත්තට ගන්නවා. සති නිමිත්තට අරගෙන ආපහු සිහියෙන් ආනාපාන සතිය වඩනවා. ඒ ටිකකින් ආයත් අහකට යනවා. යනකොට ඊටත් වඩා උත්සාහය ඇති කරන්නේ දැන් නම් කොහාටවත් යන්න දෙන්නේ කියලා ආපහු සති නිමිත්තට ගන්නවා. අරගෙන සිහියෙන් ආනාපාන සතිය වඩනවා. ආපහු අහකට යන ආපහු ගන්න. ඔයගලන්ට තියෙන්නේ වායාම සති කියන කාරණා දෙක තුල ගනුදෙනුව විතරයි. මේ සමාධියට තියෙන පරිවාරය නැත්තම් සමාධියට තියෙන කරුණ මොකද්ද? වායාම සති කියන ධර්මතා දෙක තුල කටයුතු කරන්න කරන්න හිත සමාධිය වෙනවා. සති නිමෙත් හිත පිහිටුවාගෙන සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරෙන් එකක් මෙනෙහි කරමින් ඉන්නවා. කායානුපස්සන. කායේ කායානුපස්සී කියන්නේ සති නිමිති හිත පිහිටුවා ගන්න කයේ කායානුව බලන්න. නුවණින් කයේ කායානුව බලන්න කියලා තියෙනවා මිස කයේ කායානුව සිහිය පිහිටුවා ගන්න කියලා කොහෙවත් තියෙද? ඈ කායේ කායානුපස්සී විහෙරති කයේ කායානුව නුවණින් බලන්න. හැබැයි සිහිය පිහිටුවා ගන්න කියලා තියෙන කොතනද? සති නිමිති. මේ සති නිමිති සති නිමිත්තේ චිත්තං උපනිබන්දෙත්වා. සති නිමිති හිත බැඳ ගන්න. මෙතනදී මෙහෙම කාරණාවක් තියෙයි. පින්වතුනි අපේ හිත සමාධි වෙන්නේ නැත්තේ සමාධියට භූමියක් නැහැනේ අපේ. අපේ හිත සමාධි වෙන්න එකඟ වෙන්නේ කොතෙන්ද කියන්නේ? අපි මෙහෙම හිත සමාධි වෙන්න සමත නිමිත්තක් සකස් නැවත නැවත හදාගත්තේ නැත්තම් හිත එකඟ වෙන්න නිමිත්තක් තිබුණ නැත්තම් හිත එකඟ වෙන්නේ කොතෙන්ද? කායानुපස්සනාව වඩනවා නම් අපි යම් කයකට සිහිය යොමු කරනකොට ඒ කයෙන් අපි සිහිය බහැර කරගත්ත ගමන් අපිට ඒ නිමිත්ත ඉවරයි. වේදනාවට නම් හිත අපි තබන්නේ අපේ සිහියට නිමිත්ත උනේ ඒ වෙලාවට උපදින වේදනාව නම් ඒ වේදනාව හටගෙන නැති වෙනකොට අපේ භාවනා නිමිත්තත් ඉවරයි. සිතනම් සිහියට නිමිත්ත සිහිය පිහිටුවාගත්ත තැන සිතන ඒ ඒ සිත ඉපද නිරුද්ධ වෙනකොට අපි සිහිය පිහිටුවපු තැන ඉවරයි ධර්මයට නම් සිහිය පිහිටෙව්වේ ඒ ඒ ධර්මයේ ඉපද නිරුද්ධ වෙනකොට අපි සිහිය පිහිටුවපු තැනුත් ඉවරයි අපේ සිහිය කවදාවත් පිහිටලා තියෙන්නේ නැහැ. සිහිය පිහිටීම වඩන්න අපිට ක්‍රමයක් හම්බ වෙයිද එහෙනම්? කොහොමද අපි සිහිය පිහිටීම වඩන්නේ? අපි සිහිය පිහිටන පිහිටන දේ නැති වෙනවා නම් සිහිය පිහිටවන්නේ වේදනාවට නම් වේදනාව නැති වෙනවා නම් සිහිය පිහිටන්නේ සිතට නම් සිත නැති වෙනවා නම් සිහිය පිහිටවන්නේ ධර්මයට නම් ඒ ධර්මය නැති වෙනවා නම් අපි සිහිය පිහිටවන පිහිටවන එක නැති වෙනවා නම් අපි සිහිය පිහිටවන්නේ සිහිය පිහිටුම වඩන්නේ කොහොමද? ඊගාව තියෙන ප්‍රශ්නය තමයි අපිට චිත්ත ඒකග්ගතාවය ඇතිවෙන්න භූමියක් නැහැ. හිත සමාධි කරන්නේ නාමාදි වෙන්න තැනක් නැහැ. කියන්නේ හිත එකඟ වෙන්නේ කොතෙන්ද අපි? නානත්වයකට හිත දුවන්නේ නැතුව එකම තැනක් විතරක්ම ඇසුරු කළා ඇසුරු කළා ඇසුරු කළා හිත ඒකත් ඒකග්ගතාවයකටපත් කරන්න භූමියක් තියෙන්න ඕනේ. දැන් අපි ඔක්කොම සතිපට්ඨානයේ වැඩුවට අපි කාටවත් අපි කාටවත් සතිපට්ඨානයට භූමියක් නැහැ. සිහිය වඩන්න ක්‍රමයක් නැහැ. එතන එතන අතහැරෙන විදිය තියෙනවා. ওই වැරද්ද නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාසිකග්ගේව මුඛ නිමෙත්තේ. මේ නාසය හෝ තොල් දෙක ළඟයි සිහිය පිහිටවන්න ඕන. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට සිය පිටවන්න කියලා දේශනා කළේ නැහැ. මේ සතර සතිපට්ඨානය මේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරක්. සිහිය පිහිටුවාගෙන කාය වේදනා චිත්ත ධම්ම අනුව බලමින් ඉන්නකොට නුවණින් බලනකොට හිත අහකට යන්නේ නැතුව සිහිය නැවත නැවත පිහිටනවා. සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරයි කියන එකෙන් කිව්වේ නෑ ඒ ධර්මතා හතරයි සිහිය පිහිටවන්නේ කිව්වේ කියලා. සිහිය පිහිටුවා ගන්න හැටි පෙන්නලා ඔය සිහිය පිහිටුවා ගන්න මෙන්න මේ ධර්මතා හතර උදව් කරන්න. මේ ධර්මතා හතර ඇසුර කරන්න. අපි ආයුධ හතරක් දීලා වැඩක් කරන්න කිව්ව වලක් හරන්න හරි කන්දක් කපන්න හරි කියලා අපි දෙනවා මේ උදැල්ලක් තියනවා පොරවක් තියනවා යකඩ ඉන්නක් වෙනවා කියලා අපි ආයුධ ටිකක් දුන්නොත් මේ ආයුධ ටික මේ වැඩේ කරන්නයි කියලා දුන්නාම වැඩේ කියන්නේ ආයුධ ටිකද? ඒ වගේ මේ ධර්මතා හතර පෙන්වන මහන්නේ මේ ධර්මතා හතර සිහිය පිහිටුව ගන්නයි කියලා. එතකොට සිහිය පිහිටුව ගන්න දුන්නු මේ ධර්මතා හතර ඔය හතර සිහිය පිහිටුවීම නෙමෙයි. ඔය ධර්මතා හතරෙන් තමයි උදව් කරගෙන තමයි සිය පිහිටුවා ගන්න තියෙන්නේ. කොහෙද සිය පිහිටුවා ගන්න තියෙන්නේ? සති නිමිත්තේ. සමත නිමිත්තේ. යම් දවසක ඒ සිය පිහිටුවා ගැනීම එන්න එන්න වර්ධනය වෙනවා. ඒ සති නිමිත්තේ සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙනකොට සිහිය පිහිටන දවසක් තියෙනවා. හොඳට බලන්න මම අර මුලින් මතක් කරපු ටික සිහිය කියන එක බුදුරජාණන් වහන්සේ හොඳට අර්ථ දක්වුවා. යා සති අනුස්සති පටිසති සති සරණ සති දරණ සති සරණ දරණතා අපිලාපනතා අසම්මුසනතා සති ඉන්ද්‍රිය සති බල සම්මා සති. ඔන්න සිහිය බලන් විස්තර කරපු හැටි පෙන්නලා අයං සති මේ සීය තමයි උපට්ඨිත හොති සුපට්ඨිත නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. ඒකේ විස්තර ටික අපි බලුවොත් යා සති යම් සීයක් තියෙනවා. අනුස්සති නැවත නැවත සිහි කරන කමක් තියෙනවා. පටිසති පුන පුනා සිහි කරන කමක් තියෙනවා. එතකොට මේ සති නිමිත්තට සිහි සති නිමිත්ත සිහි කරන කමක් නැවත නැවත සිහි කරන කමක් පුන පුනා සිහි කරන කමක් තියෙනවා. සති සරණතා මේ සිහිය සරණ කරගෙන ඉන්න බවක් තියෙනවා. දරණතා සිහිය දරාගෙන ඉන්න කමක් තියෙනවනම් අපිලාපනතා අරමුණෙන් අරමුණට පාවෙන්න නොදෙන කමක් තියෙනවනම් වෙනස් වෙන්න නොදෙන කමක් තියෙනවනම් අසම්මුසනතා මුලා නොවන කමක් තියෙනවනම් සති ඉන්ද්‍රිය සිහිය ප්‍රදාන කරගෙන ඉන්න කමක් තියෙනවනම් සති බලං සිහිය බලවත් වෙන කමක් තියෙනවනම් සම්මා සති නිවැරදි සිහියක් වෙන මෙන්න මේකටයි සිහිය කිව්වේ. ඔන්න දැන් පෙන්නවා ඔය කියපු ඔක්කොම සතිවල සිහිය ගැන කියපු gati ටික ඔක්කොම සුපත්තිත සුපත්තිත හෝති උපත්තිත හෝති සුපත්තිත නාසිකග්ගේව මුඛ නිමෙත් ඒ කියන්නේ ඕගොල්ලෝ සති නිමෙත් හිත තියාගන්න අද දවසේදී සතිපට්ඨානෙ උදව් කරගෙන වෙහෙසෙන කාලෙදී ඕකට කියනවා සතිපට්ඨානෙ වඩනවා කියලා සිහිය පිහිටීම වඩනවා දැන් ඕගොල්ලෝ ගාව පිහිටි සිහියක් ඇත්තේම නැහැ හිත තියෙන්නේ හරියට සම්පූර්ණම විසිරිලා ඕකට හොඳ කතාවක් තියෙනවා ඒ කතාවෙන් පෙන්වන අර්ථයම බලන්න. ඒ කතාවෙන් පෙන්වන අර්ථයම බලන්න මම මේිට පෙරදී බොහෝ වාරවලදී කතාව කියලා තියෙනවා. නමුත් ඒ සූත්‍ර අර්ථය ගත්තාම මනාව සැසඳෙනවා මේ සතිපට්ඨානයට. චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. අර සත්තු 6 දෙනෙක් ගැන කියන දේශනා කරන කතාව භාග්‍යතුන් වහන්සේ. නානා අදහස් ඇති නානා ගති ඇති සත්තු හය දෙනෙක් අරගෙන ඒ කියන්නේ නරියෙකුයි සුනකේකුයි කිඹුලෙකුයි සර්පයෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි වගේ සත්තු 6 දෙනෙක් අරගෙන ඒ සත්තු 6 දෙනාගේ නැටි 6 ලනු කැලේ 6ක් ගැට ගහලා ඉතුරු කෙරවලවල් 6 ඔක්කොම එකට අල්ලලා ගැටයක් ගහලා අතහරිනවා එතකොට සත්තු 6 දෙනා නොයෙක් නොයෙක් අදහස් තියෙනවා. සුනකයා අදිනවා ගමට යන්න. නරියා අදිනවා සෝනට යන්න. නයා අදිනවා උඹහට යන්න. කිඹුලා අදිනවා වතුරට යන්න. එතකොට වඳුරා අදිනවා කැලේට යන්න. කුරුල්ලා අදිනවා අහසට යන්න. ඉතින් නොයෙක් අදහස් ඇති ගතු ඇති හතර දෙනා එහාට අදිනවා මෙහාට අදිනවා. ඔයින් එක්කෙනෙක් බලවත් වුණාම අනිත් ටිකත් ඔක්කොම ඇදගෙන ඒ පැත්තට යනවා. මහණෙනි ඒ වගේ ඇහැ අදිනවා රූප බලන්න කන අදිනවා ශබ්ද අහන්න නාසය අදිනවා ගන්ධ ලබන්න දිව අදිනවා රස ලබන්න කය අදිනවා ස්පර්ශ වලට සිත අදිනවා ධර්ම රාමනට එකම කල බැගෑනිය අපි ගව තියෙන මනස යම් වෙලාවක එක ආයතනයකට තියෙන හේතු බලවත් වුණාද ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා එතකොට නානා අදහස් ඇති සත්තු ගති ඇති සත්තු හය දෙනා වගේ තමයි මේ ස්පර්ශ ආයතන හයේ නානා ඡන්දේ නිසා මේ පැත්තට මේ පැත්තට දුවන මනසක් තියෙනවා. ඔය පෙන්වේ සතිපට්ඨානේ නැති නැත්තම් සිහිය පිහිටුවා ගත්තේ නැති පිළිසරණක් නැති මනස. ඒ කියන්නේ අපි හැම දිනාගෙම ස්වභාවයෙන් තියෙන මනස. ඊට පස්සේ දෙවෙනි උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔය අර වගේම නොයේ ගති ඇති සත්තු හය දෙනාගේ නැති හයේ ලනු කෑලි හයක් බැඳලා ඉතුරු ලනු කෑලි කෙරවලවල ටික ඔක්කොම අරගෙන කණුවක හරි ටැඹක හරි ගැට ගන්නවා. ගැට ගැහුවත් ගැට ගහපු ගමන් සත්තු හිල වෙනවද? නෑ. ඒත් එහාට අදිනවා මෙහාට අදිනවා ඇදගෙන යන්න දඟලනවා දඟලනවා නැවත ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. මොකද අර කණුවේ ගැට ගහලා ඈ අර කැඳේ බැඳලා ඒ හින්දා එහාට ඇදගෙන යන්න හදලා දඟලලා දඟලලා දඟලලා නමුත් ඇදගෙන යන්න බැරි නිසාම මහන්සි වෙලා හෙම්බත් වෙලා හනුව මුලම වැතිරලා සිටින දවසක් එනවා කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වගේ සතිපට්ඨානය මම කණුවකට තැඹකට උපමා කරන්නේ බලන්න සතිපට්ඨානයේ නොයෙක් සිය පිටුන් තැන් හතරක් හැටියට නෙමෙයි පෙන්වන්නේ මහණෙනි මම සතිපට්ඨානයේ කණුවකට තැඹකට උපමා කරන්නේ ඕගොල්ලෝ නාසිකක් ගේවා මුඛ නිමිත්තේ හොඳට කණුව වගේ තැඹ වගේ සිය පිටුවා ගත්තම සිය බැඳගත්තාම හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඒ හිත අර සත්තු හිල වෙලා නැතිඳ කණුවේ බඳගත්ත ගමන් නොයෙක් නොයෙක් පැති වලට අදිනවා වගේ ඕගොල්ලන්ට දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස සිහිපත් කරමින් දැකපු අය අහපු දේවල් සිහිපත් කරමින් හිත බාහිරට අදිනවා. ආයෙත් ඕගොල්ලෝ යන්න දෙන්නේ ආපහු සීකල සති නිමිතට ගන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් සති නිමිතට ගන්නවා. වහායාම සති කියන ධර්මතා දෙක තුල ඕගොල්ලන්ගේ කටයුතු ටික උත්සාහයෙන්ම සිහිය පිහිටවා ගන්නවා. ආයෙත් සත්ව ඇදගෙන යනවා. නමුත් ඇදගෙන යන්න දෙන්නේ මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට සතිපට්ඨානය නැවත නැවත වඩනකොට මොකද වෙන්නේ සිහිය පිහිටන දවසක් එනවා. ඒ කියන්නේ අර සත්තු හතර දෙනා හැම්බත් වෙලා කනුව මුලම පිහිටනවා වගේ නොඑක් නොඑක් විදිහට විසිරිච්ච සිතුවිලි ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා සති නිමිත්තේ අනුක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික හිත දැඳී පවතින ගතිය වැඩි වෙන දවසක් තියෙනවා. සති නිමිත්ත ටික ටික සිහිය පිහිටන්න එක වැඩෙනවා. සිහිය පිහිටන එක සති නිමිත්ත වැඩෙන්න වැඩෙන්න බාහිරට සිතුවිලි වේගෙන් ගලාගෙන ගලන ගතිය උපදින ගතිය අඩු වෙනවා. එතකොට ඔන්න ওই විදිහට සති නිමිත්තේ හිත බැඳ ගන්නවා නැත්නම් සති නිමිත්තේ හිත තබා ගන්නවා. ඔන්න ওই කාලේ තමයි සතිපට්ඨානෙ වඩනවා කියලා මතක් කළේ. අර මම මුලින් නතර කළේ මේ සතිපට්ඨානෙ වඩනකොට ওই සිහිය පිහිටන දවසක් එනවා. සතිපට්ඨානය වඩනකොට වඩනකොට සිහිය පිහිටා හිටින දවසක් එනවා. ඔය සිහියම සති ඉන්ද්‍රිය වෙන දවසක් වෙනවා. ඒ කියන්නේ සිහිය ප්‍රධානව කටයුතු කරන්න පුළුවන් දවසක් වෙනවා. සති බල වෙන දවසක් තියෙනවා. මේ සති නිමිත්තෙන් හිත මොන විදිහටවත් අහකට යන්නේ නැති බලවත්වම සිය පිටා ඉන්න දවසක් තියෙනවා. අනබිබව රටේන බලන්. ඒ කියන්නේ අසියෙන් මේ සිය කිසි වෙලාවක අභිභවනය කරන්න ඉක්මනට බැරි අර්ථයෙන් මේ සිහිය පිහිටීම තුළ මුලින් සිහිය පිහිටෙව්වා සිහිය පිහිටුවාගෙන නැවත නැවත සිහියෙන් ජීවත් වෙන්න ජීවත් වෙන්න කටයුතු කරන්න කටයුතු කරන්න සිහිය ඉන්ද්‍රිය වෙනවා සිහිය ප්‍රදාන වෙනවා ඊට පස්සේ සිහිය බලවත් වෙනවා. ඊට පස්සේ සම්මා සති. නිවැරදි සිහිය කියන මට්ටමට එනවා. ආන්ගේ එනකොට සමාධිය කියන ටික නිර්මාණය වෙලා ඉදෙනවා. ඇයි ඒ? හිත විසිරුණුකම දැන් නෑ මොකද සත්‍ය නිමිත්ත තුල සිහිය පවතිනවා කියන්නේ චිත්ත ඒකග්ගතාවය කියන ධර්මතාවය නිර්මාණය වෙලා ඉදීම. එතකොට මෙතනදී අපි හොඳටම මතක් කරගන්න ඕනේ දෙයක් තමයි මේ සතිපට්ඨානය වඩනවා කියන කාරණාව. සිහියේ සතිපට්ඨානයේ සිහිය පිහිටීම වඩනවා. අද බලන්න අපේ මනස සිහිය පිහිටලා නැහැ. විසිරුණු සිහියක් තියෙන. කිසිම තැනක පිහිටි එකඟ වෙච්ච මනසක් අපිට තියෙනවද? නැහැ. විසිරුණු මනසක් ඇති අපි ධර්මය මෙනෙහි කළොත් තව දැකපු දර්ශනය හරි නැවත නැවත හිතුවොත් මේ කාලේ හිතන්ද හිතන්ද විසිරෙන එක වැඩි වෙනවා මිසක විසිරෙන එක සංසිඳෙන්නේ නැහැ. මොකද ගින්න නිවන්න නම් වියලි දල වියලි ගොම දැම්මට හරියන්නේ අදහස නිවන වෙන්න පුළුවන් නිවන අදහස වෙන්න පුළුවන් නමුත් දාන්නේ ඒකට ප්‍රත්‍ය නිවෙන විදිහට නෙවෙයි නම් ඇවිලෙන විදිහට නම් ඒක ඇවිලෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම් වෙලාවක විසිරුණු මනසක් තියෙන කෙනා දහම් කරුණු නැවත නැවත හිතනද ජීවිතයට හිතනද හිතනද ප්‍රීතියට හිතනද හිතනද මේ මනස තවත් විසිරීමටපත් වෙන මිසක සංසිඳෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සංසිඳන දෙයක් ගත යුතු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ දෙපැත්තක් තියෙන නිසායි. ඒ වෙලාවේදී පෙන්වුවා අද දවසේදී අපිට හොඳට මතක තබා ගන්න අපිට අදු සම්මා දිට්ඨියට අදාළ කාරණා ටික දැනුව නෙමෙයි අපිට ආඩු ඥාන දර්ශනය නෙමෙයි. අපි හැම කෙනෙක්ම බොහෝ කරුණු දන්නවා. බොහෝ දේ දන්නවා. දන්න දේ දකින්න නැතකම තියෙන. දකින්න තරම් චිත්ත ඒකාග්‍රතාවය. චේතෝ සමාධියක් නෑ අපිට. ඒ සමාධිය ඇති කිරීමට තියෙන අංග ටික අපි ඇසුරු කරන්නේ. ඇසුරු කළාට අපි මේ සමාධියට භූමියක් හැදෙන්නේ. සතිපට්ඨානයේ තැඹකට කණුවකට උපමා තියලා නෙමෙයි අපි සතිපට්ඨානේ වඩන්නේ. සතිපට්ඨානේ වඩන්නේ නැහැ අපි. වඩන්න තැනක් නැහැ අපිට. තියනවද? වැඩෙනවා නම් මේ සතිපට්ඨානේ මම ඔයගලන්ට කමටහන කියලා දෙන්නම් හවසට පොඩි අංගගලන්ට මම කිව්වා ඔයගලන්ට භාවනා කරන්න කියලා කරවන්න කියලා සති නිමිත්ත හිත තියාගන්නවා. හොඳට තොල් දෙක ගාව හෝ නාසය ගාව හිත තියාගෙන හිත අහකට යන්නේ නැති වෙන්න උපකාරක ධර්මයක් ගන්නවා. සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දැන් මේ සති නිමිත්ත හිත තියාගත්තේ ආනාපාන සතිය වඩා ගන්න උපකාර පිණිස නෙමෙයි. හොඳට මතක තබා ගන්න ඕනේ. සිහිය පිහිටුවාගත්ත එක වැඩි දියුණු කර ගැනීමට උපකාර පිණිස ආනාපාන සතිය. සතිපට්ඨානය වඩන සිහිය පිහිටුවාගත් එක වඩන්නයි. සිහිය පිහිටුවාගත්තේ නාසිකාග්ගේ නම් මුඛ නිමිත්තේ නම් එහෙනම් වැඩෙන්න ඕනේ එතනනේ. ඒ පිහිටුවාගත් එක වඩා ගන්න උපකාර පිණිස ආනාපාන සතිය. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමෙත් හිත පිහිටුවාගෙන 100ෙන්ම අස්වාස ප්‍රස්වාස කරන්න. ඒ වුණාට හිත අහකට යයි. ගියොත් ආපහු වායාම සති දෙකමයි ඕගලන්ට පිහිට නෑ දැන් නම් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා උත්සාහයෙන් ආපහු සති නිමෙත් හිත තියාගන්න. සති නිමෙත් හිත තියාගෙන 100ෙන්ම අස්වාස ප්‍රස්වාස කරන්න. ආයෙත් හිත අහකට යයි. ආපහු නෑ දැන් නම් කොහොමදවත් යන්න දෙන්නේ නැහැ කියලා ඒකත් වඩා විවේකී. සති නිමෙච්චට පිටුවා ගන්න. සිත පිටුවාගෙන 100න් ආනාපාන සතිය වඩන්න. මේ විදිහට ඔගොල්ලෝ උදේ වරුවේ උත්සාහවත් වුණොත් උත්සාහවත් වෙලා කෑම බීම කන්න හෝ නතර කළා කියන්නකෝ. හවස් වරුවේ ඕගලන්ට ප්‍රතිඵල තියෙන මේ සතිපට්ඨාන කියන්නේ එකතැන පල් වෙන එකක් නෙමෙයි. හවස් වරුවේ ඕගලන්ට ප්‍රතිඵලයක් වෙන්නේ උදේ කාලේ සති නිමිත්ත තුල චුට්ටක්වත් ඉන්න බෑ හිත අහකට යනවා. දැන් සති නිමිත්ත තුල හිත චුට්ටක් අහු වෙනවා. සති නිමිත්ත තුල හිත පොඩ්ඩක් පවතිනවා. සති නිමිත්ත තුල නතර කරගන්න පුළුවන් චුට්ටක් කියලා අහුවේ. සති නිමිත්ත තුල හිත තබාගෙන සිය්‍ය මානාපාන සති හෝ ඕනම කමටහනක් වඩන්න පුළුවන්. සති නිමිත්ත තුල හිත තබාගෙන ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඒ වගේම ඉරියාපතේට සිහියෙන් ඉන්න පුළුවන්. ඕගොල්ලෝ ආනාපාන සතිය වඩලා නැගිට්ටොත් සති නිමිති තුත බලගෙන ඉරියව්වට සිහියෙන් ඉන්න. පජානාති. ආනාපාන සතිය වගේම දීගං වාසන්ත දීගං අස්සන්ත පජානාතිනේ. නුවණින් ගන්නවා. සති නිමිති දගෙන අස්වස ප්‍රසවසේ නුවණින් ගන්නවා වගේම ඉරියාපතියත් එහෙමයි. සති නිමිති ඉඳගෙන ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති. තිතව තිතෝමිති පජානාති. ඕගොල්ලෝ සති නිමිත්තේ ඉන්නවා ඒ ඒ ඉරියව්වට නුවණයි. එතකොට හිත කොහාටවත් යන්නුන්නේ නැහැ. ඒ ඒ ඉරියව්වට නුවණින් ඉන්න එකෙන් පෙරපසු කොහාටවත් හිත දුවන්න නොදී සත්‍ය නිමිත්ත තුල වර්තමානයේ ඉන්න ඕගලන්ට ඉඩ හදනවා. ඊගාවට සත්‍ය සම්පජන්නේ. සත්‍ය නිමිත්ත තුල හිත තියාගෙන නුවණින් ඒ කරන කරන දේ නුවණින් කරනවා. එහෙම නැත්නම් සති නිමිති හිත සති නිමිති තුල හිත තියාගෙන දවත්ින් සාකාරය කුණක කොටස් මෙනෙහි කරනවා මේකයි. නැත්තම් ධාතු මනසිකාරය ධාතු වශයෙන් මෙනෙහි කරනවා. නැත්තම් මේ කයේ නවසීතිකය බලනවා. මේ කය කයෙන් විඥානේ නිරුද්ධ වුණාම ඉදිමිලා නිල්විලා පුපුරලා ඕජා ගලන බවට පත් වෙන එකක් නේද? පණුව ගහන තත්ත්වයට පත් වෙන එකක් නේද කියලා නුවණින් නවසීතිකය අනුව බලන්නත් පුළුවන්. සති නිමිත්ත තියාගෙන ඕගොල්ලෝ මේ කයේ කය අනුව නුවණින් බැලුවොත් කයනුපස්සනාව වැඩුවොත් සති නිමිත්තෙන් හිත අහකට යන්නේ සති නිමිත්ත අතහැරලා නීවරණ ධර්මයන් අනුව යන්නේ. ඕගොල්ලෝ ඒ පැය භාගයක්ද කායගත සතිය වැඩි මොන ක්‍රමයකද ප්‍රශ්නයක් නැහැ. සති නිමිත් එකයි ඕනම ක්‍රමයකට පැය භාගයක් මෙනෙහි කළා කියන්නේ. මෙනෙහි කළ නැගිටට පස්සේ ඒ පැය භාගය පුරාවට සති නිමිත්ත තුල හිත බැඳී පැවතුණු හුරුව නැති වෙන්නේ. ඊට පස්සේ සති නිමිත්ත හිත පිහිටුවාගෙනම යන්නෙන්න හුරු වෙනවා. වැඩ කටයුතු කරන්න හුරු වෙනවා. ඒකට කියනවා සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා කියලා. දැන් අද දවසේදී අපි කරන කරන දේ සිහියෙන් කරනවා කියලා හිතන්නේ. කරන කරන දේ සිහියෙන් කරනවා කියලා අපි කරන්නේ මොකද්ද? පෝල් ගන්නකොට පෝල් ගන්න කමට සිහියයි. එතකොට සති නිමිත්ත වෙලා තියෙන්නේ මොකද්ද? පොල් බෑය. නැත්තම් හිරමණය තමයි සති නිමිත්ත වෙලා තියෙන්නේ. ඒකට සිහිය පිහිටවාගෙන පොල් ගාල ඉවරනකොට සති නිමිත්ත ඉවරයි. හ්ම්. ඒ කියන්නේ කොරහ නෑ හාල් කරන්න ගන්නකොටම පොල් ගා සති නිමිත්ත තියෙන සිහියෙන් තිබුණේ ඒ සති නිමිත්ත ඉවරයි. ඊගාට දැන් හාල් කරන එක සිහියෙන් කරනවා. එතකොට නෑ බිලිය හාල් ටික කොරහ තමයි යහුවෙන්නේ. ඊගාවට වත්මුත්‍ය ලිපේ තියන්න හදනකොට අර සති නිමිත්තක් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි. ඊගාවට හොඳට බලන්න අද දවසේදී අපිට සති නිමිත්ත අපහසු නිසා හුරු නැති නිසායි එක තැනක ඉඳගෙන සිහිය පිහිටුවා ගන්න අපි හුරු වෙන්නේ. මොකද සිහිය පිහිටුවා ගන්න එක තැනක ඉඳගෙන හුරු වුණාම සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න පුළුවන්. නමුත් කරන කරන වැඩේට නම් තියෙන්නේ පැත්තකට වෙලා සිහිය පිහිටවන්න හුරු කරන්න දෙයක් නැහැනේ. ඇයි? ඒ වෙලාවට ඒ වෙලාවට නම් වැඩ කරන්න තියෙන කමතහන වඩන්න තියෙන වැඩ ඒ වෙලාවට ඒ වෙලාවට. නමුත් ඒ වෙලාවට ඒ වෙලාවට වැඩ කරද්දී සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. සති නිමිත්ත හිත පිහිටුවාගෙන වැඩේ මත පතිත වෙන්නේ නැතුව සිහිය පිහිටුවාගෙන වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ හුරුකමක් නැත්තම්. ඒ නිසා මොකද කරන්නේ? එක තැනක වෙලා අපි පැය භාගයක් විතර සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටුවම වැඩුවාම දැන් සිහිය පිහිටීම ටිකක් හුරුයි. ඒ සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා. සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා කියලා කියන වචනේ තුලම තියෙනවා බලන්න. සිහිය පිහිටුවාගෙනයි වැඩ කරන්නේ. වැඩේට සිහිය නෙමෙයි. සිහියෙන් වැඩ කරනවා. වැඩේට සිහියෙන් සහ සිහියෙන් වැඩ කරනවා කියලා ධර්මතා දෙකයි. සත්‍ය නිමිත්ත හිත පිහිටුවාගෙන ඊට සිහියෙන්ම වැඩ කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ යද්දීද්දි වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ සති නිමිත්ත අතහරින්න එපා. සති නිමිත්ත තමයි බලවත් වෙලා ඉන්ද්‍රිය වෙලා බලවත් වෙලා බෝධිය අංගයක් වෙලා සම්මා සති වෙලා ඕගලන්ට සමාධිය කියන ධර්මතාවය ගෙනත් දෙන්නේ. සමාධියට භූමියක් හදලා දෙන්න. සමාධියට ඉඩක් දෙන්න. සමාධියට නිමිත්තක් දෙන්න. ඒ නිමිත්ත තුලයි හිත එකඟ වෙන්නේ. එකඟ වෙන්න තැනක් දෙන්න ඕනේ. එකඟ වෙන්න තැනක් නැතුව හිත එකඟ වෙන්නේ කොතෙන්ද? අපි යම් තැනකට හිත පිහිටනකොට තව ටිකකින් ඒ නිමිත්ත අතහැරලා වෙන නිමිත්තක් උපදිනවා නම් ඒ නිමිත්ත තුල හිත එකම දෙයක් තුල නැවත නැවත ආශේවනය වෙලා ආශේවනය වෙලා ඒක හුරු වෙලා ඒ මතම ජීවත් වෙනවා කියන එක ගොඩනගින්නේ නැහැ. ඒ හින්දා අද අපි හැමෝගෙම බලන්ද මේ ඕගොල්ලන්ගේ විතරක් නෙමෙයි මේ ලංකාව විතර නෙමෙයි ලෝකෙම ගත්තාම අඩු එකම තැන සිහියේ සමාධිකත්ත නෙමෙයිද කියලා හොඳට තර්කගත ඥානයක් තියෙනවා විතර්කගත ඥානයක් තියෙනවා හොඳට කරුණාකාරණා තේරෙනවා ගැඹුරු දර්ශන කතා කරනවා ගැඹුරු දර්ශන කතා කරන දේ වැටහෙනවා තේරෙනවා ඒ දේව දැකලා කෙලෙස් සංසිඳුණු ජීවිත නැහැ ඒ මොකද මේ කතා කරන අහන දේ දකින්න තරම් පෞද්ගලික සිතුවිලි මැකිලා චිත්ත සමාධියක් උපදින්න හේතු නැහැ ඒකට භූමියක් නැති වෙලා ඒකයි මහා කශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වර්ධුනේද ඔහුට නිවන වර්ධුනේ වේ. ඇයි මේ සතර සතිපට්ඨානය නිවනට එකම මගයි කියලා පෙන්නේ? මොනතරම් දර්ශනයක් කතා කළා. ඒ දර්ශනයේ ජීවිත සන්තක වෙන්න නම් නොමලා සිහියක් තියෙන්න ඕනේ. පිහිටි සිහියක් තියෙන්න ඕනේ. මේ සිහිය තමයි අපිට මනසට තියෙන එකම පිහිට එකම පිළිසරණ. සිහිය තමයි සති ආරක්ෂා. සිහිය තමයි එකම ආරක්ෂකයා. සිහිය තමයි එකම රැකවරණය. අපිට සිහිය මුලා වුණාද සිහිය විසිරුණාද නිවන් දකින්න තියෙන හේතුවයි නැති වුණේ. ඒ නිසා මෙතෙන්දී මම අද දවසේදී විශේෂයෙන්ම මතක් කරනවා වායාම සති කියන අංග දෙකේ කටයුතු කරන්න. නැවත නැවත ඕනම කමටහනක් වඩන්ඩ හැබැයි මේ කමටහන ඕනම කමඨහනක් වඩන් ඉස්සලා ඕගොල්ලෝ ගාව දැක්මක් තියෙන්නට ඕනේ. මේ කමඨහන මෙනෙහි කරන්නේ උපායක් හැටියට. මොකද්ද? සති නිමිති තුල හිත බැඳ තබා ගැනීමට උපකාර පිණිසයි. ආනාපාන සතිය වඩන්න උපකාරින්ද සති නිමිති තියාගත්තා නෙමෙයි සති නිමිත්තෙන් උපකාර පිණිසයි ආනාපාන සතිය. සති නිමිත්තෙන් උපකාර පිණිසයි ඒ කියන්නේ ලෝභයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ යම් කෙලෙසයක් ආවොත් ඕගොල්ලන් සති නිමිති ඉන්නේ නැතුව සති නිමිති ඉඳ දරුව ඒ පැත්තට හිත යනවා විසිරෙනවා. ඒ නිසා කය අනුව බලනකොට ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් විතරක ඇති කළා සති නිමිති ඕගොල්ලන්ව බහැරට අහකට අරගෙන යන්න තියෙන ඉඩ නැති වෙනවා. නේද? ඒ නිසා හොඳට මතක තබා ගන්නට ඕනේ උත්සාහවත් වෙන්න වායාම සති කියන අංග දෙක. මේ සතිපට්ඨානය කියලා කියන්නේ නාසිකේ නාසිකග්ගේව මුඛ නිමිති සිහිය පිහිටුවා ගන්නද ඒ සිහිය පිහිටුවාගත් එක වඩා ගන්න උපකාර පිණිස වඩා ගන්න කාය අනුව වේදනා අනුව සිත අනුව ධර්මය අනුව බලන්න කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. ඕගොල්ලන්ට මේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක් තමයි මොකද්ද? කායानुපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කියන. ඔය ධර්මතා හතරේ උදව්ව නොගෙන කිසි කලක ඕගොල්ලෝ සිහිය පිහිටුවා ගන්නෑ. සිහිය වැඩි දියුණු කරගන්නෑ. මොකද සිහිය පිහිටුවා ගන්න වැඩි දියුණු කරගන්න වෙන ක්‍රමයක් ඕගොල්ලන්ට නෑ. මොකද ඒ උපකාරක ධර්ම හතර නොතිබුණොත් සිහිය පිහිටුවාගෙන ඉන්න බෑ නීවරණ ධර්ම තුල තමයි ජීවත් වෙන්න වෙන්නේ. නීවරණ ධර්ම පැත්තට යනවා නමුත් නීවරණ ධර්ම පැත්තෙන් මුදවල සති නිමිත්ත තුල හිත පිහිටුවා ගන්න වඩා ගන්න මේ සතිපට්ඨාන මේ ධර්මතා හතර උදව් කරගන්න. එකයි සිහිය පිහිටවනද ධර්මතා හතර. ওই ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිහිටන්න පිහිටන්න සිහිය පිහිටන දවසක් වෙනවා. ඒ සිහිය අනුක්‍රමයෙන් වැඩෙනවා. හැමදාම සතිපට්ඨානෙ වඩන කාලෙට යන්නේ සිහිය පිහිටනකම් විතරයි ඕගොල්ලෝ සතිපට්ඨානෙ වඩනවා යන කාලෙට යන්නේ. ඊට පස්සේ පිහිටි සිහියෙන්ම ජීවත් වෙන්න පුළුවන්. පිහිටි සිහියෙන් ජීවත් වෙනකොට සම්‍යක් ප්‍රධාන වඩනවා යන කාලයට යනවා. ඒක ජීවත් වෙන හැමදාම සම්‍යක් ප්‍රධාන වඩනවා යන කාලයට යන්නේ නීවරණ ධර්ම දුරු වෙලා දුරු වෙන දවසක් එනවා. එතකොට irdipaada වඩන කාලේ යන ගණයට යනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය වඩන බල වඩන බුද්ධංග වඩන කාලය දක්වා කියන කාලයක් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ හැමදාම සතිපට්ඨානෙ වඩන්නේ. ඇයි සිහිය පිහිටවන්න වඩනවා සිහිය පිහිටන්නේ මොකද වතුර පුරවනවා හැබැයි අඩිය නැති කලයකට. සිහිය පිහිටවන්න උත්සාහවත් වුණාට පිහිටන්න සිහිය සිහිය පිහිටන්න බීමක් නැහැ. ඒ කියන්නේ වතුර පිහිටයි කියන අඩියක් නැහැ. සිහිය පිහිටවන්න අපි කොච්චර උත්සාහවත් වුණත් සිහිය පිහිටන්න තැනක් දීලා නැති නිසා පිහිටන පිහිටන සිහිය එතන එතන අතරන හලන හලන වතුර ටික යනවා කලින් නමුත් අඩිය හොඳට තියෙන කලයකට උතර පිරුවොත් පිරෙනවා වගේ සිහිය පිහිටන විදිහට සිහිය පිහිටවන්න. ඉතින් මට අද දවසේදී ඕගොල්ලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. දැන් මම දන්න දේ, දකින දේ එකම දෙයයි. මොකද්ද? බණ දහම් දර්ශනය කොච්චර කතා කරත් මෙන්නහට වැඩක් නැහැ. එතන නෙමෙයි දැන් අඩුව තියෙන්නේ. නුවණ නැතිකමත් නෙමෙයි අඩුව තියෙන්නේ. මේ පෙන්නන ධර්මයේ දකින්න විදිහක් නැති දකින්න බැරි විදිහට තමන්ගේ මනස කෙනා කෙනාගේ මනස ආවරණය කරගෙන තියෙන ආවරණීය ධර්ම දුරු කරගන්න ක්‍රමවේදයක් නොදී කොච්චර ඒ වැස්ම තුලින් බණ කිව්වත් වැඩක් නැහැ. ඒක දකින්න. දැන් ඔය හැම දිනාටම අඩුව තියෙන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත සමාධිය නැතිකම. රාගාදී විතර්ක සංසිඳිලා හිත මේ නීවරණ ධර්ම දුරු වෙලා ඇති වෙන චේතෝ සමාධියයි අඩු. එහෙනම් ඒකට තියෙන දේ තමයි මොකද්ද වායාම සති උත්සාහයෙන් සිහිය පිටවා ගන්න. සතිපට්ඨානේ වඩන්න. උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩන්නයි තියෙන්නේ. සතර සතිපට්ඨානේ වඩන්න කියන්නේ සිහිය පිටවාගෙන ওই ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිටවා ගන්න. ඔන්න ওই ටික කටයුතු කරනකොට හිත සමාධි වෙනවා. එතනදී බුදු ගුණ, අසුබය, මරණය, මෛත්‍රිය ඕනම කමටහනක් වඩන්නත් පුළුවන්. හැබැයි හොඳට දන්නවා මේ සති නිමිත්ත හිත පිහිටුවාගෙනමයි හැම කමටහනක්ම වඩන්න ඕනේ. සති නිමිත්ත හිත පිහිටුවාගන්නේ මේ බුදු ගුණ භාවනාව හොඳට කරගන්න, මෛත්‍රී භාවනාව හොඳට කරගන්න නෙමෙයි. මෛත්‍රී භාවනාව බුදු ගුණ තියෙන්නේ මේ සති නිමිත්ත හොඳට පිහිටුවා හිත පිහිටුවා ගන්නයි. එතකොට සති නිමිති හිත පිහිටුවාගෙන සීයෙන්ම කමඨහනක් වඩනවා ඕනම කමඨහනක් මෙනෙහි කරනවා ඒ කමඨහනක් තුල ඉඳගෙන සිහිය පිහිටිනකොට සිහිය පිහිටීම වැඩෙන්න වැඩෙන්න කමඨහන වැඩෙනවා යන ගණයට යනවා යම් කමඨහනක් තුලින් සිහිය වඩනවා නම් කමඨහන වඩනවා යන ගණයට යනවා මේ විදිහට සත නිමිත්ත තුල සිහිය පිහිටුවාගෙන ඒක සිහිය පිහිටා හිටින්න සිහිය පිහිටීම වැඩි දියුණු කරන්න කමටහනක් උදව් කරගෙන උත්සාහවත් වෙනවා හිත ඒත් අහකට යනවා ආපහු ගන්නවා ආයෙත් හිත අහකට යනවා ආයෙත් අහකට යන්න දෙන්නේ නැහැ කියලා උත්සාහයෙන් ගන්නවා උච්චරමයි තින්නේ ගැඹුරු දර්ශන මුකුත් ඕනේ දැන් වායාම සති කියන අංග දෙක මේකේ තියෙන වඩා විශේෂ දේ තමයි පෙරපසු විශේෂණයක් වෙනවා. ඔබ අද දවසේදී උත්සාහයෙන් සති නිමිති තුල හිත පිහිටුවාගෙන යම්සේ උත්සාහවත් වුණාද හිත අහකට යනවා ආපහු උත්සාහයෙන් සති නිමිති තුල හිත පිහිටුවා ගන්න හදනවා ඒත් මොන විදිහටවත්ද සිහිය පිහිටුවා ගන්න කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්න කියන්නේ කියන්නේ අද නොපිහිටි සිහියක් තියෙන්නේ සිහිය හොද්දටම විසිරීලා චුට්ටක්වත් සති නිමිති හිත තියෙන්නේම නැහැ එකඟ නැහැ අහකට යනවා ආපහු උත්සාහවත් වෙනවා ආපහු අහකට ගන්නවා දෙවනි දවසේ උත්සාහවත් වෙනකොට ඔබටම පෙනෙයි ප්‍රතිඵලය ඊට වඩා අද හිත හොඳටම විසිරෙනවා හැබැයි ටික උත්සාහ කරන්නත් පුළුවන්කම තියෙනවා සති නිමිත්තේ හිත තියාගන්න සති නිමිත්තවත් තේරෙනවා අදුම ගන්න කියන තැනක්වත් තේරෙනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම යම් දවසක් ඔබ සති දෙකක් තුනක් මාසයක් කළොත් මේ සති නිමිත්ත තුල හිත අනුක්‍රමයෙන් බැඳී පවතිනකම සති නිමිත්ත සමත නිමිත්ත එන්නේ එන්නේ එන්නේ තමන් තුළ වැඩෙන ගතිය තමන්ටම දකින්න පුළුවන්. මේ සති නිමිත්ත තුල සිත පවතිනකොට වෙන දේ තමයි ඉක්කාමත් උදා විතර්කේ පව සංසිඳ වෙන මේ මේ සමාධි සති නිමිත්ත තුල හිත එකඟ වෙනවා කියලා කියන්නේ මොකද්ද? විතර්ක සංසිඳෙනවා. සමාධි නිමිත්ත තුල හිත එකඟ නැහැ. හිත පවතින්නේ නැහැ කියන්නේ මොකද්ද? විතර්ක විසිරිලා. මේ විදිහේ විතර්ක හැමතැනම සති නිමිත්ත හිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න උත්සාහවත් වෙන්න මුලින්ම කරනවා මොකද්ද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන යනුගේ විතර්ක අඩු කරනවා. අඩු කරනවා. බාහිර ආයතන අනුව ගිය විතර්ක සම්පූර්ණම බොහෝ තේම අඩු වුණාම හොන්තට සති නිමිති ඉන්න පුළුවන්. සති නිමිත්තේ ඉඳගෙන යන්න එන්න කටයුතු කරන්න ජීවත් වෙන්න පුළුවන්. ওই මට්ටමට එනකොට මරණයෙන් පස්සේනේ මේ ජීවිතයේම තියෙන ਦਿੱත්ත ධම්ම ආනිසංශයත් තමන්ටම වෙහෙස පිණිස, තමන්ටම අපහසු පිණිස, තමන්ටම දාහය පිණිස පවතින සිතුවිලි උපදිනවා. ආන්ගේ සිතුවිලි එන්නේ මේ සිය පිහිටන මට්ටමට ආවහම ඒ බඳු තමන්ටම වෙහෙස පිණිස අපහසු පිණිස තමන් තුළ උපදින සිතුවිලි උපදින ගතිය නතර වෙනවා. එතකොට බාහිර යන්න. ඒ පිහිටි සිහියෙන් සිය පිහිටුවාගෙන තව දුරටත් යන්න එන්න කටයුතු කරන්න වැඩ කටයුතු කරනකොට යනකොට එනකොට ආධ්‍යාත්මික පැත්තේ මේ තමන් කය තමන්ම කරලා පෙන්නන කම මේ කය රළු විදිහට ධරත ස්වභාවයට පවතින ආධ්‍යාත්මික පැත්තේ තියෙන ඊටාම සියුම් සිතුවිලි විතර්ක සංකේත වෙනවා මේ සති නිමිත්තෙන් කරන්නේ ඕගොල්ලෝ සමාධිගත කරනවා කියලා කරන්නේ වෙන මොකුත් නෙමෙයි ඕගොල්ලෝ ගාව තියෙන ඖදාරික මට්ටමේ ඉඳලා ඊටාම සියුම් දක්වා සිතුවිලි විතර්ක සංකේත වෙනවා අපි කියමු කෙටියෙන් ගත්තොත් මම යථාර්ථය තමයි ඇහැ අනිදර්ශන. ඒ කියන්නේ ඇහැ කවදාවත් දැකලා නැහැ. දකින්නත් බෑ. නමුත් අද අපි හැමෝටම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉදියුවේ මේ ඇහැ තියනවා කියන දැනුමක් තියෙනවා. ඇත්තටම ඕක සියුම් විතර්කයක්. ඇහැ කියලා එකක් නැතුව නෙමෙයි. ඇහැ තියෙනවා. රූප දකිනවා. දර්ශන කෘත්‍ය කළා ඇහැ නිරුද්ධ වෙනවා. ඒ ඇහැ ගැන අපිට පෙනෙන්නේ අපිට ඇහැ ගැන නිමිති තියෙන්නේ දැකපු රූප ආයතනයකින් හෝ ශබ්ද ආයතනයක වගේ තැනක. නමුත් මම මේ මෙකමද මතක් කරන්නේ ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික ඔක්කොම ඇති Taman ඇති බවට අද ඕගොල්ලන්ට දැනෙන ටිකත් විතරක මේ සති නිමිත්ත හොඳටම ප්‍රමාණවත් වෙන මුකුත්ම කරන්න ඕනේ මේ සති නිමිත්තෙන් කරනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන අනුවගේ සියලුම විතර්ක සංසිඳවල තමන් තුල නතර කරනවා තමන් තුල පිහිටි සිය නැවත නැවත ජීවත් වෙනකොට ජීවත් වෙනකොට මේ ආධ්‍යාත්මික පැත්ත මේ සතර මහා ධාතු කය තමන් කළා ඇත්ත කළා මම කළා පෙන්නපු විතර ටික සංසිඳනවා මේ ආධ්‍යාත්මික බාහිර සියලුම සිතුවිලි ටික සංසිඳීමයි තව පැත්තකින් ගත්තොත් නිවන කියන්නේ. බලන්නකෝ කතමාචානන්ද නිරෝධ සංඥා, කුමද්දානන්ද නිරෝධ සංඥා. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. සබ්බ උපදි පටිනිස්සග්ගෝ. තණ්හක විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒතං සන්තං ඒ ශාන්තයි ඒ ප්‍රණීතයි මොකද යදිදං යම් මේ සබ්බ සංකාර සමුතු සීල සංස්කාරයෙන් සංසිඳීමක් තියෙනවා නම් ඒ ශාන්තයි ඒ ප්‍රණීතයි සීල සංස්කාරයන්ගේ සංසිඳීමක් තියෙනවා නම් සියලු සියලු උපදීන්ගේ නොගැනීමක් තියෙනවා නම් පටින තණ්හාවගේ ක්ෂය බවක් තියෙනවා නම් විරාග බවක් තියෙනවා නම් නිරෝධයක් තියෙනවා ඒ ඔක්කොම නිරෝධය පෙන්වුවේ විරාගය පෙන්වුවේ එතකොට තණ්හාවගේ ක්ෂේපව පෙන්වුවේ සියලු උපදින්ගේ දුරු කිරීම පෙන්වුවේ මොකෙන්ද? ඒතං සන්තං ඒතං පුනිතං ඒ ශාන්තය පුනිත මේ යදිදන් සබ්බ සංකාර සම්පූර්ණ සංකාරයෙන් සම්පූර්ණයි කියලා. අද අපිට සංස්කාරය අනිත්‍ය වෙන්නේ ලෝකයට සංස්කාරය නිට්ටයයි. සංස්කාරය ඇති බවටයි හම්බ වෙන්නේ. සංස්කාරය තමයි පරිහරණය කරන්නේ. ලෝකයේ සියලු සංස්කාරය නිට්ටයයි. ගහක් කියලා හිතන්න. ගහක් කියලා හිතපු ගමන්ම ලෝකෙට ඒක ඇත්ත. නමුත් ගහ කියන එක චේතනාවක්, සිතුවිල්ලක්, සංස්කාරයක්. අනිත්‍යවත සංස්කාර. සංකාරයේ සංකාරයේ ස්වභාවය අනිත්‍යයි. උපාද වාය දමිනු ඒ අදහස ඉපද නැති වෙනවා. උපජ්ජිත අනිරුද්ධන්ති ඉපද නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසකෝ සංස්කාර සංසිඳීම සැප. නමුත් ඒ සංස්කාර සංසිඳීමෙන් වෙන සුවේ ලෝකෙට අහු වෙන්නේ ඒ සංස්කාර නිත්‍ය කළ පරිහරණය කරන්න හම්බ වෙනවා. ගහක් කිව්වහම ඒ සංකාර නිමිත්තට අනුව සතර මහා ධාතු රූපයක් ඕගලන්ට පෙන්වනවා. ඊට පස්සේ සංඛාරයෙන් ඔගොල්ලෝ සතර මහා දවතු රූපේ පරිහරණය කරන ඔගොල්ලන්ට සියලු සංස්කාර හම්බ වෙන්නේ බාහිර භෞතිකයෙන්. ලෝකේ ඔක්කොටම එහෙමයි. යම් සංස්කාරයක අනිත්‍ය දකින ලෝකයේ සංස්කාර නිට්ටයයි. සීල සංස්කාරය ගස් ගල් ගෙවල් දොරවල් ඉර හඳ කියනකොට ඒවට ඇති බවට ධර්මතාව උගලන්ට තියෙනවා. කවදාවත් හටගෙන නැති වෙනවා කියලා පෙනේද? නමුත් මේ සීල සංස්කාරය සංසිඳනවා. ගස් ගල් ගෙවල් දොරවල් කියලා සිහි වෙන විතරක උපදින්නේ මේ එකම සති නිමිත්ත. ඕගොල්ලන්ව අරගෙන යනවා නිවන දක්වා සමාධිය ඇති කරලා කතා කරන යම් දර්ශනය දක්වා ඒක සතිපට්ඨානයේ නිවනට එකම මගයි කියලා කිව්වේ සිහිය පිහිටුවීම තමයි නිවනට තියෙන එකම මග කියලා කිව්වේ මේ සිහිය පිහිටවන්න පිහිටවන්න සිහිය පිහිටනවා සිහිය පිහිටන්න පිහිටනවීම වැඩි වෙනවා කියලා ඒකේ අර්ථය මොකද්ද අපි ගාව නොඑක ආකාරයේ විසිරලා තියෙන බාහිර ආධ්‍යාත්මික සියලුම විතර්ක සංසිඳ වෙනවා. කෙටියෙන් කිව්වහම මේ කය තමන් කියලා පෙන්වන ගතියත් විතක්කයක්. අද තමන්ට තමන්ව හම්බ වෙන්නේ සිටී ඇති විතර්ක ටිකක් නිසායි. අන්න ඒ විතර්කයේ පවා සංසිඳ වෙනවා. ඒකයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමුතු සියලු සංස්කාරයන්ගේ සියලු විතරකයන්ගේ සංසිඳීමක් තියෙන මෙන්න මේක සාන්තයි ප්‍රණිතයි අන්නේ විමුක්තිය, ඒ මොක්ෂය, ඒ නිවන ලබා දෙන මේ සතිපට්ඨානය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි නොයන්දිකේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි. සත්තානම් විසුද්ධියම් වෙන මොකුත් වෙන්නවද? බලන්න කල්යාණ මිත්‍ර අසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් දර්ශනයක් ලැබුණා. මහණි සම්මාදිට්ඨිය මේ එකම මගයි කියලා දේශනා කරන්න තිබුණානේ. ඉතින් ඇත්ත දැකලානේ ආශ්‍රයක්ෂය වෙන්නේ. නමුත් ඇත්ත දකින්න කියන තැනට යන්න බෑ. ඇත්ත දැනගත්තට දුක නිවෙන්නේ දුක ගෙවෙන්නේ ඒක ජීවිතය කරගන්න වෙන ක්‍රමයක් නෑ. සතිපට්ඨාන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 බලන්න සම්මා සතිය කියන තැනට විතරයි පෙන්නේ එකම මගයි මේ කියන තැන බුදුරජාණන් වහන්සේ. අනිත් ඒවා එපාහින්ද නෙමෙයි. මේ සිහිය හොඳට පිහිටපු දවසට අනිත් ඔක්කොම ටික පුරවනවා. පුරවනවා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාට මේ කියන්නේ. නිකන් කෙනාට සතිපට්ඨානෙ වැඩුවට මේ ටික වෙන්නේ නමුත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළ කෙනාට දැන් අඩු සිහිය. ඔය ටික පෙන්වන්නේ මහානේ සතිපට්ඨානෙ නිවැරදිට එකම මගයි කියලා මේ ශාසනයෙන් බැහැර ඥාන දර්ශනය අහලවත් නැති කෙනාට නෙමෙයි. අහගත්ත කෙනාට. සමාධින් වික්‍රේ භාවේත සමාහිතේ චිත්තේ යථාභූතම් පජානාති මහණෙනි සමාධි වඩන සමාධි වඩනකොට ඇත්ත ඇති ඇති දකින්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. සමාධි වඩන සමාධි වඩනකොට ඇත්ත දකින්නවා කියලා දේශනා කළේ සමාධි වඩන ඔක්කොටම නෙමෙයි. දැන් ওই වචනය අහගෙන අපි ඔක්කොමලා කරන්නේ ධර්මයක් ගැන හිතන්නෙත් නෑ දැනගන්න හිතනමන්නෙත් නෑ ඊට උත්සාහවත් වෙන්නෙත් නෑ මොකද සමාධි වඩනකොට ඥාන දර්ශනේ ඉබේ පහළ වෙයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් සමාධි වඩනකොට ඥාන දර්ශනය පහළ වෙනවා නම් ආලාර කාලම් උද්දකරාම් පුත්ත වගේ අය තමයි ඉස්සෙල්ලාම නිවන් දකින්නේ නේ. නමුත් ඒකෙන් පෙන්නනවා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ දර්ශනේ ලබන්න නොගෙන සමාධි වැඩුවට වැඩකුත් නැහැ. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ සුතමේ ඥානේ මේ දර්ශනේ දැනගත්ත කෙනාට කියනවා මොකද්ද? දැන් හැඳීම් වැළපීම් ඉක්මවන්න දුක් දුම්නස් නැතිකරන්න මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරගන්න නම් සතිපට්ඨානය ඇති වෙන්න. එතෙන්ට ආපු කෙනාට කියනවා දැන් ඔය ටික එයා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දැකලා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට ආවේ හොඳයි. ඒ දුක් ටික නිරුද්ධ කළා දුක් දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරගන්න නම් දැන් ඒ දර්ශනය අහගත්ත කෙනාට කියනවා ඊට පස්සේ මොකද්ද? සතිපට්ඨාන එකමග දැන් උතෙන්ට යන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? සිය පිහිටවීම කියලා. දර්ශනය දැනගත්තට පස්සේ නිවන පිණිස දර්ශනෙම හිතන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් තවට පස්සේ පෙන්වන්නේ මොකද්ද? සිතුවිලි සංසිඳුවා ගන්න වැඩපිළිවෙලක්. නේ? විසුරුණු සිත අඩුවෙච්ච සිතුවිලි සංසිඳිච්ච වැඩපිළිවෙලක් මනෝන තථාගතයන් වහන්සේ. එතකොට බලන්න ඒ ටිකේ අඩුවම නෙමෙයිද අපිට තිබිලා තියෙන්නේ කියලා. මේ කතා කරගත දර්ශනය මොකද අපිට නුවණ නැද්ද? මේ කතා කරන දර්ශනය නොතේරෙනව නෙමෙයි තේරෙනවා. තේනවා, දන්නවා. නමුත් ඒක ජීවිතේ වෙන්නේ නැත්තම් මෙච්චර කාල ඒ දර්ශනය දැනගත්ත ඒකට හිතුව හිතුව ජීවිතේ ඒ දර්ශනේ තේින්නේ ජීවිතේ වෙන්නේ නැත්තම් අපි හිතාගෙන තව දුරටත් ඒක කර කර ඉන්නකොට හෙට දවසේ හැරි එහෙනම් කෙලෙස් අඩු වෙලා මේක වෙයි. නමුත් මේක නොවෙන්නේ ඇයි? කියන කාරණාව අපි හිතන්නේ. ඒ හින්දා මෙතෙන්දී පින්වතුන්ට ගොඩාක් මතක් කරනවා හැම කෙනෙක්ම සතිපට්ඨානය වඩන්න හුරු වෙන්න. නාසිකක් ගේවා මුඛ නිමිත්තේ සිත පිහිටුවා ගන්න නොයේ ක්‍රමෝපාය කළා සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න හුරු කරන්න. වෙන මුකුත්ම එපා එච්චරයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ දේශනා කළේ කුරුලට වාසෙන්ට පෙන්නනවා යටත් පිටින් දැසිදස්කම් කරුවෙක්වත් වතුර කලයක්වත් ගෙන්න යන්න හැලු සතිපට්ඨානේ වඩන්න නැතුව සිහිය පිහිටුවා ගැනීම හුරු පුරුදු නොකර වතුර කලයක්වත් ගෙන්න යන්න. එතකොට සතිපට්ඨානේ වඩනවා කියලා භාවනා කරනවා කියලා කැලේකට වෙලා හිටලා නෙමෙයි. ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී සතිපට්ඨානේ වැඩෙමින්මයි කරලා තියෙන්නේ නේ. පින්වත්තුන්ම උත්සාහවත් වෙලා බලන්න එක තැනක ඉඳගෙන සිහිය පිහිටුවා ගන්න ඉස්සෙල්ලා සිහිය ලදරු නිසා නොපිහිටි නිසා විසිරුණුකම වැඩි නිසා සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන එක තැනක ඉඳගෙන ඊටසේ නැගිට්ටට පස්සේ සිහිය පිහිටුවාගෙන යන්න එන්න වැඩ කටයුතු කරන්න හුරු වෙන්න ආපහු අහකට යනවා හැම වැඩක්ම මේ විදිහට ධර්මය කියන එක මේ ඔයගොල්ලන්ගේ ජීවිතේම වෙන්න ඕන. අපි පැය කාලයකට භාගයකට විතරක් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා. අනිත් වෙලාවට කිසිම ධර්මයක් හෝ පිහිට කරන්නක් නැහැ. නමුත් මේ සතිපට්ඨානය කියන්නේ ජීවිතේ හාත්පස නොපිහිටි මේ මේ හාත්පසක පිහිටලා කටයුතු කරන ධර්මයක්. ඉතින් ওই ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. දැන් ඉස්සර ස්වාමීන් වහන්සේලා බලන්න ওই වගේ සිහිය පිහිටුවාගෙන යනවා කමටහනකට සිහියෙන් යනවා. සිහිය අතහැරලා ඒ යද්දී සිහිය අතහැරලා ගියොත් කමඨාන අතහැරනොත් අහවල් තැනට එනකම් මතකයි අහවල් තැනදී තමයි අතහැරන කියලා එතෙන්ට මාපව වෙනවලු. ඇවිල්ලා එතන ඉඳන් ආපහු සිහිය පිටවගෙන යනවා. කමඨාන මෙනෙහි කරගෙන යනවා. ඒ විදිහට තමයි අතීත උත්මය සිහිය පිටවා ගන්න තියෙන්නේ උත්සාහවත් වෙලා තියෙන්නේ. සවැත් නුවර හත් කෝටිය ජනකාය හිටිය කියන එකෙන් පං කෝටිය කාර්ය ශ්‍රාවකයෝ. පං කෝටිය කියන්නේ ඔක්කොම රහත් පැවිදි වෙච්ච උත්මයන් මේ ගිහි කෙවල් වල හිටපු බොහෝ දෙනෙක් උපාසක උපාසිකාව අධිකම ලැබුවා. ඒ කියන්නේ ඒ අය ගෙවල් වල ඉඳගෙනම සතිපට්ඨාන භාවනාව උහුරු පුරුදු කළා. සිහිය පිහිටවන්න උහුරු කරන්න. සිහිය පිහිටන දවසක් වෙනවා. පිහි පිහිටි සිහිය ඔබට උපස්ථාන කරන්න. ඔගොල්ලෝ දරුවෙක්ව හදන්නේ ලොකු මහත් කරන්නේ ඒ දරුවා හැදුණු දවසට ලොකු මහත් වෙච්ච දවසට ඔයගලන්ට උපස්ථාන කර උපකාර කරයි කියන හින්දානේ උපකාර කරනවනේ. ගහක් පැලයක් වුණත් ලදරු කාලේ ඉඳන් උපස්ථාන කරලා උපකාර කරලා හදන්නේ. ඒ ගහ ලොකු වෙච්ච දවසට ඔයගලන්ට gediyak හරි කන්න දෙනවනේ නේ. ඒ වගේ සිහියත් ලදරුවකට සිහිය පිහිටුවලා ඉස්සලා හිටවන්න. ඊට පස්සේ නොයේක් විදියට වතුර පොහොර දාලා උපස්ථාන කරනවා වගේ මේ සිහියට හැම වෙලාවෙම උදව් උපකාර කරලා උපස්ථාන කරන්න. සිහිය වැඩුණු දවසට එයා ඕගොල්ලන්ව රකින්න. ඕගොල්ලන්ව බලාගන්නේ. ඕගොල්ලන්ට රැකවරණය පිණිස අපිට දුක කරදරයක් නොදෙන විදිහට අපිව බලා ගන්නවා සත්පුරුෂෙක් මෙන්න මෙයාව අපි ලොකු මහත් කරගන්න ඕනේ කියලා දරුවෙක් වගේ හිතේ තියාගන්නකො අපිට කවදාම හරි දවසක දුක කරදරයක්කටපත් වෙන්න නොදී මේ දරුවා සලකයි කියලා හිතාගෙන ඕගොල්ලෝ යම්සේ දරුවෙක් හදනවාද ලොකු මහත් කරනවාද ඒ විදිහටම හිතාගන්න මේ ජීවිතේ විතරක් නෙමෙයි නිවන් දක්නතා ඕගලන්ට උපස්ථාන කරනවා මේ සති නිමිත්ත දරුවෙක් වගේ කියලා හිතාගෙන මෙයාව හදනවා මම ලොකු මහත් කරගන්නවා වැඩි දියුණු කරගන්නවා කියලා තමන් තුල කල්යාණ මිත්‍රෙක්ව හදාගන්න මේ සති නිමිත්ත නැවත නැවත නැවත නැවත හුරු කරන්න සති නිමිත්ත තුල සිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන පමණකින්ම ඔබට තේරෙයි සත්‍ය නිමිත්තට හිත යොමු කළ පමණකින්ම බාහිර විතර්ක වලට ඉඩ නැහැ කියලා. සති නිමිත්ත තුල ඉන්න ඉන්න බාහිර විතරක වලට යන්න බෑ. බාහිර විතරක සති නිමිත්ත අත හැරුණ යම් ක්ෂණයකද විතරක ගොඩ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමෝම අද මේ වගේ බොහොම වටිනා දවසක උතුම් දවසක අපි හැම දිනාටම මේ නිවීමේ පණිවිඩය මේ ලෝකිත උරුම මෙච්ච ලංකා වාසී අපිට උරුම වෙච්ච මෙබඳු වටිනා දවසක මම මේ සතිපට්ඨාන ගැන කළ අර්ථ විවරණය මම හිතන්නේ බොහෝ සෙයින් වටින එකක් කියලා තේරෙනවා අපිට අපේ පෞද්ගලික ජීවිතය තුළ. මොකද අපි පැවිදිලා අවුරුදු 20 ගානක් අපි භාවනා නොකළා නෙමෙයි. බොහෝ සෙයින් භාවනා කළා. නමුත් ඒක අපේ අඩුව නෙමෙයි. ඇත්තට මේ ධර්මයේ තිබිලා තියෙන අඩුව. ඉතින් අපි මාස ගණන් භාවනා කළාම හොඳට සිහිය පිහිටනවා. හැබැයි මේ සිහිය පිහිටන එක තුලම හැසිරලා එතනින් මේ ගොඩ යන්න තියෙන කියන දර්ශනය නැති නිසා අපි සිහිය රකින්නේ අතහරිනවා. භාවනා කළා ආපු ගමන් ආපහු කරන කරන වැඩේට සිහියෙන් හිටපු ගමන්ම සතින මේක අතහැරලා. වොමනාවෙන් අතහැර ගන්නවා අන්තිමට. මාස ගානක් හොඳට භාවනා කරනවා. සති නිමිත්ත හොඳට තියාගන්නවා. ඊට පස්සේ කරන කරන වැඩේට සිහියෙන් කියලා අපි කෝප්පේ හොදනවා සිහියෙන් පාත්‍රය හොදනවා 100න් ඒ කියන්නේ උවමනාවෙම සති නිමිත්ත අතහරිනවා ඊට පස්සේ අපි අපි ගන්න ක්‍රමයේ තිබිලා තියෙන්නම උවමනාවෙම සිහි නුවණ අතහැරෙන විදිහට ඊට පස්සේ අන්න ටික දවසකින් අර ඒ උණුසුම තිබිලා තිබිලා හේම මඩුවලා යනවා සිහියට වැඩෙන්න තැනක් තිබුණා නෑ නමුත් මේ සති නිමිති තියෙන ආනිසංශය අද සති නිමිත්ත ඕගොල්ලෝ එක දවස් හතර පහ කුරු කරන්ද හුරු කළ සතියක් අමාරු භවනා කරන්න බැරුව ඉන්නේ වැඩ කටයුත්තක් කියලා. ඊගව සතියේ භාවනා කරන්න පටන් ගන්න. අර නතර කරපු දැනෙන් පටන් ගන්න. පස්සට එන්නේ. අන්න ඒකයි මේක තියෙන ඊගවාංග සංඛ්‍යා අපිට මේ එක සති දෙක තුනකට මාසයකට තියෙන විශේෂණය අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා අනික දැන් අපිට ඉලක්කයක් තියෙනවා. භාවනාව විතරක් නෙවෙයි මේ සත්‍ය සිහිය රැක්ක යුතුයි. සති නිමිත රැක්ක යුතුයි කියලා අන්න ඒ වගේ දර්ශනයකට ඇවිල්ලා පින්වත් ඔබටත් මතක් කරනවා මේක ප්‍රායෝගිකව කළා බලන්න සහේතුකද නැද්ද කියලා. ඒකට පෙරපසු විශේෂණයක් වෙන්නේ පෙරපසු වෙනසක් Tamanටම තේරෙයි. එතකොට මොනතරම් මේක සුවක්හතද කියන කාරණාවක් තේරෙයි. මොනතරම් සහේතුකද කියන කාරණාවක් තේරෙයි. ඒ වගේම සමාධියට භූමියකුත් ඉතුරු වෙයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු ටික කරගන්න කියන එක මතක් කරනවා අද මේ මේ බඳු වටිනා පොයක් දවසේ මේ සතිපට්ඨානය ගැන කළ විවරණය හැමදිනාටම මෙනෙහි කළ නුවණින් බලන්ට කියන කාරණාවත් මතක් කරනවා. පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැමදෙනාම. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුදේශනං ආකාරය ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ ගලෙන් බිඳුරව මුරියා කරවල ලබනෝරුව ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩබල සුදස්සන ස්වාමින් වහන්සේ Thank you.